අදත් සෙනසුරාදාවක් 22 සැප්තැම්බර් මාසෙ. ඉතියාවිට පසුගිය දාසති තුනේම වගේ එක දිගට මේ සාකච්ඡා පවත්වන්න ලැබුණ එක කලාතුරකින් වෙන දෙයක්. ඉතින් අපි දන්න පරිදි පටන් ගන්නවා අපි ලෝකාශ්‍රම සංස්ථාවේ අත්පොත කියවලා විවස්ථාවය. ඊට පස්සේ අපි සංගීති සූත්‍රයෙන් කොටසක් ඉදිරිපත් කර ගන්නවා දවසේ මාතෘකා සඳහා ඒකෙන් අපි සාකච්ඡා විරුද්ධ සාකච්ඡාවක් බාටපත් කර ගන්නවා. අද විශේෂයක් තියෙන්නේ මෙල්බන් නගරේ වගේම සිඩ්නි නගරයත් බලාපොරොත්තු වෙනවා ඒකේ සතිපාසලේ අයත් සම්බන්ධ වෙන්න හටහමාර ඉඳලා ඒක සමහරවිට බොහෝ විට ඉංග්‍රීසි මාධ්‍යෙන් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඊට ඉස්සෙල්ලා අපි බලමු අපේ සාකච්ඡාවේ සුපුරුදු සාකච්ඡාවේ අංග ඒ ඉතිරි ඉස්සරහා පැය තුල සම්පාදනය කරගන්න.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 බණ දහම් පුහුණුව සිරුරු පිළිදැගුම් බවුල් ඈ නියත කිසෙහිදී පිඬු සඳහා එළිය දෙවීමට පළමු පිරිසිදු පැනින් දෙවූ පාත්‍රය තවිකෙහිලා තැන්පත් කොට තැබිය යුතුය. පිණ්ඩපාතේ සඳහා ගෙඩිය හැඬ වූ කල තෙරුවන් පුදා පාසිවුරු දරහා කමටහන් ගත් සිටින් નિયમિત තැනට මිනිත්තු 5ක් පමණ සුළු කාලයකින් පැමිණ අනෙක් පිරිසත් සමග කමටහන් මෙනෙහි කරමින්ම ගොස් අසුන්හල අසලදී මෙත් කමටහනින් යුතුව පිඩු පිණිස හැසිර පිඩු පිළිගෙන පෙරලා එන කලද කමටහන් නොහැර ආයුතු. බොජුන් හල වත්සපයා දියා දිවා වන්දනායෙන් පසු පැයක් පමණ පුරුදු බවන්හියදී පිරිවැහුම් පිරිවැස්සුම් නැතොත් ඉදිරි කාලයේද භාවනාව සඳහාම යෙදවිය යුතුය. සවස පහට පමණ වත් පිළිවෙත්හිදී සන්ධ්‍යා වන්දනාදී නිමවා වැඩිමහලු ආදීන්ගේ සුවදුක් සොයා රිසිනම් ගිලන්පස කිස සාදා පිරිසිදු සිතින් Taman වසන කුටියට යා යුතු.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 නිකරුණ එකතු වී කතා කරමින් සිටීමට තබා වැඩිපුර වචනයක් පවා කතා කිරීමට යෝගාවචරයට ඉඩ නැත. එහෙයින් අත්‍යවශ්‍යක කිසක් නැත හොත් අනුන් වසන කුටියකට නොවැදිය යුතුය. බුද්ධ වන්දනා පිණ්ඩපාත ගමන් හිදීද ගමනා ගමන සුද්ධිය නිතර පැතිය යුතුය. අනෙකෙකුට හිරිහර වනසේ භාවනාවක් පවා නොකිරීම ඔබ යුතුයකම නම් අනුන් මැද තමා ගුණවත්කම් සපන්කම් හොවා දැක්වීමේ ඔබට ඕනෑ නැත. තමා නිතරම පරිහරණය කරන පිරිකර නියමිත නියමිත තැනක තැන්පත් කර තබා ගැනීම පරිහරණයට පහසු වෙයි. වැඩ කටයුතුද ඉක්මන් වෙයි. සිතද තැන්පත් වෙයි. සිතට එන අරමුණු නිසා ඇල්මක් හෝ ගැටීමක් හෝ එන යම්කිසි උපක්ලේශයක් පහළ වන විට ඒ නුවණින් සලකා තමාගේ යෝගාවචර කම ඉස්මතු කොට සිහියට නගා එබඳු වූ දුරු මැඩලීමට සමතෙකු විය යුතුය.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 යෝගාවචර දිනචරියාවයි. හොඳයි අපි දිනචරියා කීමේ අංක සමත්යි. අපි දැන් බලාපොරොත්තු වෙනවා සංගීති සූත්‍රය ඉදා අපි නතර කරා අජ්ජවංච ලජ්ජවංච ඊගාවට සම්බන්ධ කර කිව්වා අපි. අද තියෙන ඉස්සරහට තවත් කැලක් කියවලා අපිට සාකච්ඡාවට මාතෘකා සපය ගන්න එකයි. සසංස දීගනිකාය සංගීත සූත්‍රයේ අත්තිඛෝ අවසෝ තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන වේ ධම්මා සම්මදක්ඛාත තත්ත සබ්බේව සංගායිතබ්බං න විවදිතබ්බං යත්හි දම් බ්‍රහ්මචරියන් අද්ධනියන් අස්ස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සානං කතමා කතමේ ද්වේ ධම්මා නාමංච රූපංච අවිජ්ජාච භවතණ්හාච භවදිට්ඨිච විභවදිට්ඨිච අහිරිකංච අනොත්තප්පංච තිරිච ඔත්තප්පංච දෝවචස්සතාච පාපමිත්තතාච සෝවචස්සතාච කල්යාණ මිත්තාච ආපත්‍ති කුසලතාජ ආපත්‍ති උත්ථාන කුසලතාජ සමාපත්‍ති කුසලතාජ සමාපත්‍ති උත්ථාන කුසලතාජ ධාතු කුසලතාජ මනසිකාර කුසලතාජ ආයතන කුසලතාජ පටිච්ච සමුප්පාද කුසලතාජ ඨාන කුසලතාජ අට්ඨාන කුසලතාජ අජ්ජවංච ලජ්ජවංච කන්තිච සෝරච්ඡංච සාබල්යංච පටිසන්තරොංච පටිසන්තරෝච ඒක තමයි කරන් තියෙන්නේ සිංහල සිංහල එවත්නි අරහත්තු සම්්‍යක් සම්බුද්ධ වූ දන්නා දක්නා ඒ භාග්‍යතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද දහම් දෙකක් ඇත. එහි සියල්ලන් විසින්ම යම්සේ මේ සස්න බොහෝ කල් පැවතිය හැකි වන්නේද? බොහෝ කල් සිටුනෙක් වන්නේද? එසේ සමගව ගැයිය යුතුය. ඒ බොහෝ දිනාට වැඩ පිණිස බොහෝ දිනාට සුව පිණිස ලොවට අනුකම්පාව පිණිස දෙව් මිනිස්නට යහපත පිණිස වැඩ පිණිස සුව පිණිස වන්නේය. ඒ කවර දහම් දෙකක්ද යත් නාමයේද රූපයේද භව අවිද්‍යාවද භව තෘෂ්ණාවද භව දෘෂ්ටියද විභව දෘෂ්ටියද අහිරිකයේද අනොත්ප්පයේද හිරියේද ඔත්ප්පයේද දුර්වච බවද පාප මිත්‍රයන් නැති බවද සුවච බවද කල්යාණ මිත්‍රයන් නැති බවද ආපත්‍ති කුසලතාව වරහන් ඇතුලේ දැදීමද ආපත්‍ති උත්ථාන කුසලතාවද වරහන් ඇතුලේ ඇවතින් නැගී සිටීම දන්නා නුවණද සමාපත්‍ති කුසලතාව සමවතුන් දැනීම වරහන් ඇතුලේ සමවතුන් දැනීමද සමාපත්‍ති උත්ථාන කුසලතාව වරහන් ඇතුලේ හරි සම සමවතින් නැගී සිටීම දන්නා නුවණද ධාතු කුසලතාව වරහන් ඇතුළේ ධාතුන් දන්නා නුවණද මානසිකාර කුසලතාව ධාතුන් මෙනෙහි කරන්නට දන්නා නුවණද ආයතන කුසලතාව ආයතනයන් දැන්මද ප්‍රතිත්‍ය සමුප්පාද කුසලතාව ප්‍රතිත්‍ය සමුප්පාදයේ දන්නා නුවණද ස්ථාන කුසලතාව ස්ථාන දන්නා නුවණද අස්ථාන කුසලතාව අස්ථාන දන්නා නුවණ සාජු බවද ලැජ්ජාවද ශාන්තියද සෞරත්‍යය වරහන් ඇතුළේ සිල්වත් බවද සා බල්ලය වරහන් ඇතුලේ මොලොක් වචන ඇති බවද පටිසන්තරය වරහන් ඇතුලේ පිළිසඳරද අවිහිංසාව ඒක තමයි අද සාබල්ලය සාබල්ලය පටිසන්තරෝච සාබල්‍යතාවයේ ඒක මේ මේ ඉතිනක් ඈ සාකල්ලේ භයානක සාකල්ය. ඔව්. ඒ කියන්නේ වචනේ මේ සබල සබල කියන එකට වෙන වචනයක් තියෙනවා. සාකල්ය. ඉතින් බුදුජාන් වහන්සේගේ ඒක සමහරු සම්බන්ධ කරනවා කුලයට. බුදුන්සේ රජ කුලේ ඉන්නේ. ඉතින් රජ කුලේ කතා කරන්නේ එකම භාෂා ස්වරූපයක්. ඒගොල්ලෝ බજારකේ භාෂාව කතා කරන්නේ නැහැ. ඒතර බ්‍රාහ්මණයෝ වෙනම භාෂාවක්. එතනින් ගියාම ඒ සාමාන්‍යයෙන් බજારකේ භාෂාව ඉන්න අයට රජුරෝ කතා කරනවා නිකන් නාටකම් කතාවක් වගේ. ඉතින් එදා ඉඳලම තිබිලා තියෙනවා මේ කුල වර්ණ අනුව සාකච්ඡා ස්වරූපයක්. ඉතින් ඒ නිසා මේක බුදුජානනාංශයේ ඒ සාකල්ය කියන එක සඳහන් කරන්නේ පෝරි කන්නසුකි නාගරික කතා කතා අනික කිව්වා ම්ලේච්ඡ කතා විදිහට දකින්නවා කන්තරි කටෝරයි ඉතින් ඒ විදිහට ඒක මේ උප්පත්ති දෝෂයක් වගේ. ඉතින් ඒක තමයි හදානකොට හදානකොට එන්නේ එන්නේ එන්නේ එක සුද්ධ කරගන්නවා. අර මේ පෝරි කන්න සුකි ඒ වගේ හදයංගම ඒ වගේ වචන කියනකොට පණිවිඩයට හිත යනවා මිසක් අර කියන ආකාරය නිසා හිත ඇලෙන්නේ නැහැ. පරුස භාවයක් නැහැ. ඉතින් ඒක නිසා බුද්ධ ඥානසිකේ දේශනා විලාසය බලනකොට ඒ බයිබලෙන් ඇදලා අරගෙන පෙන්නනවා. ඒකෙදි කියලා තියෙනවා ස්වාමිදරුවෝ මම මේ ලෝකයට ආවේ ඔලිවත්තක් අරගෙන නෙවෙයි කඩුවක් අරගෙන ටොපික් කපනවා. ටොපික් විනිශ්චය කරනවා කියලා. ඒ ඒ වගේ වචන බුදුරජාණන්සේගෙන් කියෙවෙන්නේ නැහැ. වෙනස හැම වෙලාවෙම ඒ වගේ නොකියතු වචන නොකිය සිටීමෙන් හරි පුදුමාකාර ලකුණු තොගයක් ලැබෙනවා. ඒක දකින්න පුළුවන් වෙන්නේ ඒ අනිකු සුද්ධ ලියවිලිත් එක සාකච්ඡා කරනකොට. ඉතින් මේක ඇත්තටම සුද්ධලිය කියලා සංස්කරණයක්ද? එහෙම නැත්නම් ස්වභාවයෙන්ම බුදුජානන්සේ වගේ වචන පාවිච්චි කරේ නැද්ද කියනකොට ඒ බුදුජානන්සේ උඟාක් හැම කෙනාගේම හදයංගමයි හෘදේ දිනා ගන්න සතුටුයි. ඒ ගතිය මේ මම දැක්කා බුදුමි පණ්ඩිත ශාන්සල වැඩි ඥානාරාම ශාන්සේ ගාව. කතා කරනකොට කවදාකවත් ලකුණු කපා ගන්නෑ. තාමත්ම පරිශ්‍රමේ වචන දෙයක් කතා කරනවා. ඒ කතා කරන වචනෙන් ආයේ අර මනසට පටලවා ගන්න ඉඩක් නැහැ. මගේ සම්පූර්ණ අනිත් පැත්තනේ. මම කතා කරන්නේම සැරටමයි කතා කරන්නේ. ඉතින් මට කිව්ව එක පාරක් මේ ඇත්ත 80 89 විතර වගේ මොනවාරි පොඩ්ඩක් ලියලා දෙන්නයි කියලා කිව්ව සුද්ධ කරලා දෙන්න. ඉතින් මන් දන්නවා මගේ සිංහලත් නෑ මොනවක්වත් ලියන්න දන්නෙත් නෑ මම ලියන්න හරිම කම්මැලි ලියන්නෙත් නෑ. පස්සේ මම භාවනාසාලේ භාවනා කර කර ඉන්නකොට වෙච්ච සිද්ධියක් කියලා දුන්නේ බොහොම හොඳයි. කියලා ඒක සුද්ධ කරන්න පටන් ගත්තා. මම ළඟ තියාගෙන සුද්ධ කරන්න පටන් ගත්තා. ඒ සුද්ධ කරනකොට මේ මට උගන්වනවා භාෂාවක් පණිවිඩයේ මිසක් කෙනහිලි ආරෙමි නැතු යන හැටි. කි මම හදන්න බැරි වුණා ඇත්තටම කියනවා. මගේ තියෙන්නේ අර ඒ කියන්න ඕන දේ කිව්වා කුණුකොල් ගෙඩිය පොළවේ ගැහුවා වගේ අනම්මන මොකක්වත් නැහැ. ලොකු සාංශේ නෑ විලියුවත් ලියමනක් එඩිට් කරන්න දෙයක් නැහැ. ඥානানন্দ සාංශිකෙත් නෑ. හැබැයි ඥානানন্দ සාංශිකේ මේ ද්වේෂ සහගත ගතිය දේශනා විලාසෙ තියෙනවා. ඥානාරාම සංසගේ ඒකවත් නැහැ. ඉතින් ඒක පිළිබඳව හරියට සැලකිලිමත් වෙනවා. ඒක තමයි ශිෂ්ටාචාරයක ලකුණ. ඒ නිසා කතෝලික මිනිසෙක් ආවත්, මුස්ලිම් මිනිසෙක් ආවත්, සර්පෙක් ආවත්, රිලෙවෙක් ආවත් කලබල වීමක් මොකුත් නැහැ. ස්වාමීන් වහන්සේ කටයුතු කරගෙන පැත්ත කරලා නිකන්. ඉතින් ඒක මේ මට හිතුනේ ඒ වගේ කෙනෙක් ළඟ මම ඉන්නම ඕන. ඉඳලා ඉවරලා ඕන නැති කෙනෙක් આવොත් ගහලා එලවන්න ඕනේ. ස්වාංශ ගාවට ඕන කෙනෙක් ගිහලා වැඩේ කරගත්තා වයි. වෙන කෙනෙක් આવොත් මම ඉන්නවා දොරටු පාලය වගේ කියලා. ඉතින් මේක බුදුජානනාංශලේ දෘෂ්ටිමන සාකල්‍ය. ඒ කියන්නේ මම දන්නේ වචනේ ඇවිල්ලා තියෙන්නේ කොහෙන්ද කියලා. අර පෝරි කන්නසුකි හදයංගමෝ නාගරිකද මොකද්ද කියලා වචනක් තියෙනවා. කතා කරන්නේ ඒ වගේ. ඒකට මේ මෑතකදී හිටපු දේශපාලනඥයන්ගේ ජයජයවර්ධන කියලා දුන්නා මම කතා කරන්නේ ලියන්න පුළුවන් භාෂාවක් කියලා. කතා කරන කවදාකවත් අතවන්නේ නැහැ මෙහෙම මෙහෙම කරන්නේ. අත් දෙක විදිහ වශයෙන් තියාගන්නවා. කියවගෙන යනවා. මොනවාක්වත් නැහැ එඩිට් කරන්න මොකුත් නැහැ එහෙමම පබ්ලිෂ් කරන්න පුළුවන්. මම කවදාකවත් මේ කියපු දේ ලිව්වොත් ආයි ලියන භාෂාවට හරවන්න දෙයක් නැහැ. අපි සාමාන්‍ය සිංහලෙත් තියෙනවා බුරුමෙත් තියෙනවා. දීර්ඝ භාෂාවේ කතා කරන භාෂාවයි කියලා. ඉතින් අරගොල්ල පුළුවන් තරම් ලියන භාෂාවෙන් තමයි කතා කරන්නේ. ඉතින් හොඳට අවුම්කම් දාගෙන දීගෙන ඉන්න ඕනේ මේ මොකද්ද කියන්නේ කියලා. ඒකටම තව වචන නැත්තම් අර්ථකථන දෙක අර්ථකථනයක් එකතු කරලා ලොකු සාංශේ කියන්න කියව ඉස්සල්ලාම බරපතලම වචනේ. එතකොට එක වචනයයි කියන්නේ. ඒක වාක්‍යයක් වෙනවා අන්තිමට. ඊට පස්සේ කියන්න කියනවා මේක සාමාන්‍ය පොතේ තියෙන මෙහෙමයි මම දන්න ඕගොල්ලන්ට තේරෙන්නේ නැහැ කියලා. ඒක නිසා ඕක සමහර පොත්වල මෙන්න මෙහෙම කියනවායි කියලා අර ලියපු බුදුහාමරන්ටගේ උද්ෘතය කියලා ගන්නකො. පාලි කොටසක් කියලා. ඒකේ සිංහල අර්ථය මෙච්චරයි කියලා කෙලින්ම උදාහරණ ගත්තොත් බුද්ධ ජයන්ති පොතේ තියෙන සිංහලයේ කියවනවා. ඒකල කියනවා මේක තේරෙනවානේ අරකටත් වැඩිය මේක දැන් තේරෙන්නේ ඒක නිසා ගමේ භාෂාවෙන් ඕකට කියන්නේ මේකයි කියලා තුන්වෙනි අර්ථකථනය දෙන්න කියනවා. එතකොට ඕනම කෙනෙකුට පළවෙනි එකෙන්ම ගන්න පුළුවන් කෙලින්ම මෙන්න බුද්ධ වචනේ. දෙක ඍජු පරිවර්තනය. තුන වාට මට තේරෙන භාෂාව. ඒසොට මේ මිනිස්සයා භාෂාව මේ වචනේ කාරණා විතර නෙවෙයි ඉදිරිපත් කිරීම පිළිබඳව ලොකු ආභ්‍යාසයක් ලැබෙනවා අනික් කෙනාගේ හදවත අත අත ගන්නවා. ඊට කියන ඔබ කවදා හරි මේ මුල් වචනේ තේරුම ගන්න ඕනේ. දැනට බෑ. ඕක සුතුමේ වශයෙන් තියාගන්න. ඒක නිසා ඔබ ඊගා වචනයේ සිංහල පරිවර්තන මේක. ඒක තේරෙනවනේ. ඒක ශාස්ත්‍රීයයි. මෙන්න වචනේ. මේක තමයි අපිට තේරෙන්නේ. හැබැයි මතක තියාගන්න ඕනේ මේ වචනයට දෙන අර්ථ රාශි තියෙනවා. හොඳම එක තමයි උඩම තියෙන බුදුහාමර කියප එක. ඒකට යනකම් මේක නැවත නැවත හදාරන්න. සුචි පුලි මුත්තෝ කුතෝ පඬිතෝ භවයේ කියලා තියෙනවා සුසවනේ චි චින්තනයේ පුපුචා ප්‍රශ්න කිරීමේ ලී ලේඛනය. ඔය හතරම නැතුව කවදාකවත් වචන කල්ලන්න බෑ. ඒ නිසා හැම වචනෙම ලියන්න. නැවත නැවත ලියන්න. දිනකොට තමයි අල්පපාන මහ ප්‍රාණ උච්චාරණ දෝෂ හැදෙන්නේ ඒක ශ්‍රවණයේ ලැබිච්ච දේ තමයි අහපු දේ ඒ ගාම සටහන් කරගන්න. අටහන් කරනට එක අකුරයි සටහන් වෙන්නේ. පහුවෙන්ද ඒක හදනවා. හදනකොට බලනවා ආයතරයක් කර අහපු දැන හෝ කියවපු දැන අන්නේම කර කර කර කර කර කර දැනුම ලේඛන භාෂාව මණ්ඩි බහින්න අරින්න ඕනේ. මිදෙන්න අරින්න ඕනේ. මිදුනට පස්සේ ලිව්වොත් ගලේ කෙටුවා. කියන්න ඕන ටික කිව්ව එච්චරයි. ඕනේ නම් ඒකට යන්න පාර තියෙනවා. ඉතින් ඒ විදිහට ලියනකොට විශේෂයෙන් මේ ඒ රටාව ගත්තා ලොකුසාංශයේ ආනාපාන සති භාවනා දෙවෙනි කොටස ලියනකොට මම ළඟ තියාගෙන මෙන්න මේක තමයි පොතේ තියෙන්නේ. මෙන්න සිංහල පරිවර්තනේ මෙන්න අපිට තියෙන භාෂාව. හැම එකම තුන් සැරයක් ලියනවා. ඒක සාමාන්‍ය විසුද්ධි මාර්ගයේ පරිවර්තනේ බැලුවොත් දැනගන්න පුළුවන්. මෙන්න මේකයි පෙළේ තියෙන්නේ. මේක අදහස මේකයි. ඍජු පරිවර්තනය හැබැයි මේ සාමාන්‍ය ජන විවහාරේ තියෙන්නේ මේකයි. ඉතින් මිනිස්සු ආස ජන විවහාරේ තියෙන එකට. ඒක අර මුල් එකේම ඍජු පරිවර්තනයක් නෙවෙයි. අපිට අපි කැමැති පරිවර්තනයක්. ඒ දෝෂේ නැති වෙනවා. ඒ පොතේම පොඩ්ඩක් උඩට ගිගමන් ගන්න පුළුවන්. මෙන්න මේකටයි මේ වචන. දැන් මේ මේක උඹලට තේරෙනවා. හැබැයි මේකෙන් මුල් අදහස නම් මේකයි. එතකොට මේ මිනිස්සයා නිකන් අහගෙන වචන ඉගෙන ගන්නවා, දැනුම ගන්නවා විතරක් නෙවෙයි. තව කෙනෙකුට ඒ දැනුම දෙනකොට ක්‍රමයේ අත නෑර යන්න පටන් ගන්නවා. මොකද මේ පූර්ණ ආධිකාලීන පොත් නැත්තම් ඔය අපි කියන සුද්ධ ලිවිල කියන එක අඩුම අකුරු ගානකින් තමයි ලියන්නේ. හිතන්න පුස්කොළ පොතක් කපන්න ලියන්නේ කියලා. හිතන්න ගලේ කොටන්නේ කියලා. දැන් වගේ ෆොටෝස්ටැට් ගහන්න බෑනේ රුපියල් 2.50ට. එකක් ආයෙ ලියන්න ගියොත් එහෙම මිනිසට සම්පූර්ණ දිරවගෙන අවශ්‍ය විතරයි ලියන්නේ. එතකොට මේ භාෂාව තියෙනවා. සාකල්ය ඒකේ සිංහලෙන් දාලා තියෙන මොකද්ද භාෂා මොකක්ද කියලා? සාකල් මොලොක් වචන ඇති බව. ඔව්. ඉතින් එහෙම කියන්නවත් සුදුසුකමක් මට නැහැ. මයිලඟ තියෙන්නේ අන්තිම දරුණම වචනේ. කිව්වොත් බෙල්ල ගලවලා යනවා. ආයේ මොකක්වත් නැහැ. වදිනා මෙතෙන් උගුරු දණ්ඩටම වදිනවා තේරෙනවා. ඉතින් ඒක මට හරි ගිහිල්ලා තියෙනවා. මම ඉතින් ඒකට දොස් කියනවා අහන කට්ටිය නැහැදිච්ච මිනිස්සු ඒකයි ඒගොල්ල කැමති වුණා. ඉතින් නිසා මම මේකම කියනවා. මෙතන කවුරු හරි බැන්නොත් එහෙම මොකද ඔච්චර සරවචන පාවිච්චි කරන්න මම කලේ ඉතින් 150ක් ගන්නම් මං අනිත් අනිත් එක ඕගොල්ලෝ ඒක අගේ කරනවානේ. අගේ කරනකොට මම නරක පැත්තටම තමයි කටු ගහේ කටු උල් කරගෙනම තමයි යන්නේ. ඒක නිසා මේ අහන්නයි කියන්නයි දෙන්න අතරේ මේකේ තියෙනවා මේ සම්බන්ධීකරණයක්. ඒ සම්බන්ධීකරණය තමයි මේ රිෆයින් වෙන එක වෙන්නේ. ඒ කියන්නේ පාඨකයා අගය කරන්න ඕනේ නම්බුකාර පොත් විතරයි. තුප්පහි පොත් කියවන්න පටන් අරගත්තොත් ඒ වැඩිපුර මාකට් එකට ආවොත් ලියන්නට දොස් කියන්න බෑ. ඒක ඉල්ලුම සැපීම නීතිය අනුව තියෙන්නේ. දැන් කාලේ ඒක පාලනය කර ගන්න බෑ මොකද මුද්‍රණයේ ලේසි. ලාභයි. ඒක නිසා පාඨකයාගෙන් ලේඛකයාට පණිවිඩ යනවා අඩුයි. ඉස්සර ලේඛනය කරන්න බෑ ගලේ කොටන්න ඕනේ පුස්කොළ පොතේ ලියන්න ඕනේ ඒක ලේසි වැඩක් නෙවෙයි. ඒක ෆුල් ඇලයින්මන්ට් තියාගෙන අරකුරක් මෙහෙම කපනවා කියන එක පුස්කොළ පොතේ ඔය දැන් වගේ කාබන් පෑනේ ලියවිලක් කරන්න බෑ. ඒකට එයා ලියන්නෙම අර සාකල්්‍ය භාෂාවෙන් තමයි. ඉතින් දැන් ඒ මෑතකදී වෙනකොට මේක පිළිබඳව ටිකක් සැකපොදවන වචන ටිකක් කතා කරලා තිබුණා යක්කඩ විපඤ්ඤාරාම හාමුදුරුවෝ. මම මේ ළඟදී කියවා මිතුරන් කැටවීම කියන පොතේ ඒ සම්පූර්ණ ගැමි භාෂාව දාලා. දාලා ඒක ලොකු විප්ලවයක් කරා ඒ කාලෙට. නමුත් අද ඒක දිහා බලන්න පුළුවන් ඒක කොච්චර වැරදි ආදර්ශයක් වෙලා තියෙනවද කියලා ටීවී එකේ කතා කරන භාෂාව. සිංහලයි දෙමළයි ඔක්කොම කලවම්. ඒ ළමයි කතා කරනකොට දැන් තේරෙන්නේ නැහැ. ඒ තරම මේක ඕනෑමට වැඩිය මේ බොළඳ කරා මොකද අර ශාස්ත්‍රීය භාෂාවේ ගියොත් සීමිත පිරිසකට විතරයි යන්නේ කියලා. ඉතින් ඒකට චෝදනා කළා තිබුණා. මම චෝදනා කරා ත්‍රිපිටක ග්‍රන්ථ ප්‍රකාශනයේදී පාලියට වැඩි අමාරුයි සිංහල බුද්ධ ජයන්ති පොතේ. මම පොත අරගෙන ඇවිල්ලා මම දැන් 88 87 ලොකු ස්වාමීන් වහන්සේ මොකද්ද ස්වාමීන් වහන්සේ මේ කරලා තියෙන මගුල බලන්නකෝ මේ පාලිය මේ සිංහලෙන් කියන්නේ ගහම ඊට වැඩිය අපිට අමාරුයි. කියවන්න කියලා ඔබ වහන්සේලා කියනවා. මම ඒ දවස්වල දිග්ගටම කියවන ඔය බුද්ධ ජයන්ති පොත. කියවන්න බෑ කියලා. තිහින් ආයලා කිව්වා ඒක එහෙම තමයි. ඕක අමාරුයි. ඕමේ නව කතාවක් කියන වගේ බෑ. 100ට කීයක් විතර වැටෙනවා කිව්වා. මම කිව්වා 13ත් 25ත් අතර ගණක් විතර වැටෙනවා. 12 මාරත් 25ත් අතර වණ ඔය හුඳටම ඇති කිව්වා. දෙවිසරේ කියවල 25 30ක් වෙයි කිව්වා. 35ක් වෙයි කෝකට ඕකම කියවන්නේ කිව්වා. පොත සටහන් කරගන්න කව බැරි දේවල්. කියලා අන්තිමට මේ චෝදනා වැඩි වීම නිසා ග්‍රන්ථ සම්පාදක මණ්ඩලයේ බුද්ධ ජයන්ති පොතක් අච්චු කරුවා. පොත ඇති පුස්තකාලේ. කියලා තිබ්බා මේ පිටුවේ තියෙන පාළිය කෙලිම මේ පිටුවේ සිංහලට දාන්න ඕනේ. ඒ ක්‍රමයට අපි ගියේ ඒ නිසා අපිට දෙන්න පුළුවන් උපරිම වචනේ ගන්න අපිට පාළිය සංස්කෘතයට දාලා දෙන්න පුළුවන්. මෙහා පැත්තේ තියෙන සංස්කෘතය අර කාලිමදිවට හරක්. ඒක තේරෙන්නේ නැහැ. ඇයි එහෙම කරන්නේ? එයා කියනවා, එයා මණ්ඩලය කියනවා හැම කෙනාම කැමති වෙන්න පුළුවන් සිරිපාදේ ඔච්චර කන්දක් උඩ තියන තු ගෝල් ෆේස් එකේ තිබ්බනම් කාටවත් ගිල්ල වඳින්න තිබ්බනේ. එහෙනම් තු පාචල් වෙන එක වෙන්නේ. කන්ද උඩ තිබ්බේ බුදුහාමරෝ මොකද උඹ නගලා ගිහිල්ලා බලපල් බඳපන්. ඒතර ප්‍ර ගෞරවයක් වෙනවා. දන්ත දාතුන් වහන්සේ හැමදාම පෙන්නුවොත් මොකද වෙන්නේ? දැන් පෙන්වනවා කිව්වොත් රට රාජ්‍ය වලින් එනවා මොකද වහලා තියෙන හින්දා. ඒ නිසා මේ ගැඹුරු ධර්ම ඔකෝ ලේසි නෑ ඔය හිතෙන් තරම් මේ ටිට් එකෙන් කිරිපෝනා වගේ ලේසි නෑ. ඒකට ඔබ ලෑස්ති වෙන්න ඕනේ. නමුත් මේක කියනවා වචන භාවිතා කරන්න ඕන මුරුදු වචන. ඒ කියන්නේ ශාස්ත්‍රීය භාෂාවක් තමයි ගැඹුරු ධර්මයක් තමයි. ඒක සාමාන්‍ය මනුස්සයාට තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට මුරුදු කියලා කියන්නේ වචනේ සාරාර්ථය නෙවෙයි හදයාංගම කර්ණ සුඛ අහන කෙනාට කණ්ඩ මිහිරි. ආදයංගම කියලා කියන්නේ ඒ කියන්නේ පපුව අත ගාලා කියන්නේ. ලොකු සංස්කෘතික බණ චීන අපිකා 30 ගානක්. අහලා බලන්න මේ බණක් කියනකොට කොච්චර ලස්සනට ළඟ ඉඳගෙන මේ මත ගාලා කියලා දෙනවා වගේ. අමාරු දෙයක් බොහෝම ලස්සනට කියනවා. අහන්න ඔබ මොන දේනත් මං කියන එක කියනවා කියන එක අරිදම සාන්ති ගහන්න කිව්වා ඔබ හන්සියයි බරවතන පාවිච්චි කරන්නේ මෙච්චර කියලා. ඊට පස්සේ කිව්වා ආයසුතුන් කීප දෙනෙක් මට ඒ කියනවා. සංසිර වචනයක් හම්බෙච්ච ගමන් මුළු අභිධර්ම පිටකෙම කියවනවා. මට තේරෙනවලු එතකොට. එතකොට මට වාසියක් තියෙනවා. මම අහන කෙනා තුන්ක දිනේ කාශිතු බණ කිව්වට අහන්නේ නැහනේ. මුල වහගෙන ඉන්නවා ටිකක් වෙලා ගියාමසේ වැනෙන්න පටන් ගන්නවා. අඩු අනේ කියවන මනුස්සයරත් වචන ටිකකට පාඩම් වෙනවනේ. ඒ නිසා මේ අනුන් ගැන බලන්නේ නැතුව මම මමවත් අඩු ගානේ වචන ටික නැතනට කටපාඩම් කිරීමට කියනවා. ඒකට මට එන එක අසාධාරණයි. අහන මනසට තීරණයක් කියන්න එපායි කියලා. ඊටකොට ඒ ස්වාමීන් වහන්සේම කිව්වේ ඇත්ත මන් දන්නේ බොරුව මන් දන්නේ මලිදේව මහරතන් වහන්සේ බණ කියනකොට රහත් වෙලා තියෙනවා. වටහත් තියාගෙන Taman කියන බණට අවධානය යොමු කරමින් ඉඳද්දී බණ කියන ආසනෙ ඉඳගෙන රහත් වෙලා තියෙනවා. රහත් වෙන ක්‍රම පහෙන් එකක් තමයි ශ්‍රවණිය අනිතිකන දේශනේ අනිතිකන සජ්ජායනාව. හතරනේ තමයි සමත භාවනාව, පස්වෙනි තමයි විපස්සනා භාවනාව. නිසා බණ කියනකොට කියන බණට සමාදිනවනම් තමන්ම දන්නේ නැහැ මොකද්ද කියවෙන්නේ කියලා. හැබැයි ඒක ලස්සන ගමනක් තියෙනවා. ඒකට සමාදිනවලු වදිලලු මේ මේ මලිදී මහරතන් වහන්සේ රහත් උනේ. ඒක නිසා කියන බණේදී මුලැමැදක ගැලපෙන්න ඕනේ. ඒක සාකල්ලි වෙන්න ඕනේ බොහොම මේ සිකිල සිකිල භාෂාව කියලා ඔකට කියනවා. සිංහලෙන්. සිකිල භාෂාවක් වෙන්න ඕනේ. ඒක නිකන් මන්ත්‍ර ස්වරූපයක් තියෙන්න ඕනේ, කාව්‍යමය ස්වරූපයක් තියෙන්න ඕනේ. බුදුන්සේ බා දේශනාවේ නවත් නවංග සත්තු සාසනය කියලා සුත්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථා ඉතිවෘත්තකං වේදල්ලං ජාතකං අබ්බූතං සම්කද්දයක් තියෙනවා. නමයකට කඩලා පෙන්නනවා භාෂා විලාස හැටියට. සුත්තං කියලා කියන්නේ ගාථා සහ ව්‍යාකා මේ ගෙය දෙක එකතු කරපෙව්වා. අනිත් වෙන ගාථා පමණක් තියෙනවා කියන සුත්ත නිපාතේ මුළු පොතම ගාථා පමණයි. අනිත් වෙන ගෙය පමණයි. ලියන සාමාන්‍ය ගද්‍ය පමණයි. සුත්තං ගෙයයන් වෙය්‍යාකරණ වෙය්‍යාකරණ කියලා කියන්නේ ධර්ම සාකච්ඡා. ඉති වුත්තකං භාග්‍යවතුන් මෙසේද පවසන ලදී කියලා ආනන්ද හඳු අහුලගත කොටස් ටිකක් තියෙනවා. වේදල්ලං අබ්බූත ධම්මං මේ අපාය ගැන කතා කරනකොට දිවිලෝක ගැන කතා කරනකොට ඒවා තේරෙන්නේ නැහැ. නමුත් පුත්‍රයන්සේ අద్భుත දේවල් කතා කරලා තියෙනවා. අద్భుතං සුත්තං ගෙය්‍යං වෙය්‍යා කරණං ගාතා ඉති වුත්තකං උදානං ජාතකං අద్భుත ධම්මං වේදල්ලා. ඒ ගාතා කියලා කියන්නේ තන්නේ කරම ගායනයක් වගේ. ඉතින් ඒක ඒකටම දාන්න අහලා තියෙනවා. කවුද මේ වංගී සාමුදුරෝ උත්තම ගාතකාරයෙක් හොඳම මේ සංස්කෘත කෙනෙක් බුදුන් කියනවා ඒ ඒ කෙනාගේ භාෂාවෙන් තියාගන්න අරින්න ඔක්කොම සංස්කෘත භාෂාවට දාන්න එපා. ඔක්කොම කාව්‍යම් භාෂාවට දාන්න එපා. ඒක එක කරාට ගැළපෙන විදිහට කියන්න කියලා. ඉතින් ඒ නිසා පණිවිඩේ නෙවෙයි ප්‍රශ්නේ. පණිවිඩේ දෙන හැටි කෑම නෙවෙයි ප්‍රශ්නේ. කෑම කවන්නේ හැන්දෙන්ද, දීර්යක් කරලාද, හපන්න දෙනවද, පපඩම් වගේ බැදලා දෙනවද, අනලා දෙනවද, ෆෘට් සලාඩ් දාලා දෙනවද? ඉතින් ඒකත් බලුවොත් නම් අන්තර්ගතය විතරයි වැදගත් වෙන්නේ. නමුත් මේ ඉදිරිපත් කරන ස්වභාවය ශාස්ත්‍රුන් වහන්සේගේ ඒ හැදියාව වගේ පේන්න පටන් ගන්නවා. ඉතින් ඒකෙදි මේ මෑතකදී ඇති වෙච්ච ගර්ජොෆ් රෂියන් කාර්යය හරිම සරලයි. ඒක මොකොත් නෑ මිනිහා දිග වෙන උඩ රවුලක් තියාගෙන ඇස්පෝල දෙක නිකන් එළියට පයින්නවා. කතා කරන්නෙම සැරෙමයි. පුදුමාකාර අතුලන්තයක් කතා කරනවා. පස්සේ මිනිස්සයා රුසියාවෙන් එලවලා දැම්මා. පස්සේ ප්‍රංශෙ ගිහිල්ලා විශාල වෙනසක් ඇති කරා. මේ ආසියා කරේ තියෙන දේවල් ගිහිල්ලා දුන්න හැබැයි මිනිස්සයාගේ මිනිහාගෙන් ඇහුවොත් ප්‍රශ්නයක් සභාව යන ගමන් ඇහුවොත් ගජොෆ් දැන් IT ඉස්ලා කියපු දේ මෙහෙම කියලා මේ පොඩ්ඩක් අතර වෙන්න. මම කියපු දේ ඕගොල්ලන්ට ඇහෙන්නේ නැහැ. ඕගොල්ලෝ අහන්න මට ඇහිච්ච දේ මෙහෙමයි කියලා. මම කියපු දේ ඇහිලා නැහැ. ඇහෙන්නේ නැහැ. ඕගොල්ලෝ කොහෙද ඉන්නේ? කරුණා කළ ප්‍රශ්නේ නැවත අර්ථකථනයක් දෙන්න කියනවා. මට ඔබතුමා කියපක ඇහුනේ මෙහෙමයි කියන්නේ කියන ඔබතුමා කියපු දේ ඕකද තේරෙන්නේ ඔයගොල්ලෝ පිස්සු. යක්ෂයි. යක්ෂයි. ඕ කතාව කියවනකොට මට පුදුම ආශාවක් ඇති වුණා. පස්සේ පොත් ටික සේරම ගෙනාවම. කිනල්ලා කියෙව්වා ඔය අපි ඔය හිතන විපස්සනා සත්ත පහක ගණක් නෑ ඔක්කොම උදන්නවා. මේ 1918 ලංකාවට ඇවිල්ලා ගිය මිනිස්සේ. ඒකල මේ පරිශියාගමේ බුද්ධ ආගමේ ඊවගේ තියෙන සමානත්මෙ පෙන්නනවා. පිළිල කියන මේ මිනිස්සුනි පිස්සුනේ මේ තියෙන්නේ. රුසියාවේ එළෙව්වට පස්සේ මේ රුසිය විප්ලවය යන වෙලාව 1918 එළෙවලා පස්සේ බලනකොට මිනිහා නැතුව රුසියාව ගෙනියන්න බැරිලු. පස්සේ ටිකට් එකට සල්ලි දීලා ආපහු ගෙන්න ගත්තා. අමුතුම සවුන්ඩ් එක රාත්‍රික විනියෙක්. එයා කතා කරන්නේ මේ විනිවිද බල්ලා කතා කරන්නේ. දෙක කතා කරන අනුසය වෙවුලනවා. පුතුමයි මිනිස්සු හරි ආසයි. පස්සේ ඔස්පෙන්ස්කි කියලා එක්කෙනෙක් මේක දැනගෙන මේ පොත් ටික ලියන්න ගත්තා. ඔක්කොම පොත් ටික ලිව්වා. පස්සේ ඔස්පෙන්ස්කි සහ ගර්ජොෆ් තරහ වුණා. හරි සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් සහ මේ ආගේ ගෝලයා වගේ. එයා තමයි අර ඉදිරිපත් කරන්නේ. මොකද මේ හරිම සරයි. මේ මනස ඉදිරිපත් කරන්න හැටි. හැබැයි ඇතුලේ තියෙන පුතුම මේ මුළු එකම පිළිබඳ සමස්ත අවබෝධය. මේකදී මේ සරුවචාන්සිකේ මහා කරුණා ගුණේ වටිනා දෙයක් තමයි ඉතාම ගැඹුරු ධර්මයක් දේශනා කරන්නේ. හැබැයි මේ පැණියට කලවම් කරලා දෙන්නේ. දුරට පෙත්ත පෙත්ත කවන. ඉතින් ඒකෙන් තේරුම් අරගන්න ඕනේ ධර්මයේ හැදීමක් එනකොට භාවනා හැදීමක් එනකොට ව්‍යාකරණ හැදීමක් වෙන්න ඕනේ. මම ඉදිරිපත් කරන්නේ short and sweet, short to the point. අනම්මන කතා කරනවා කියන්නේ භාෂාව පිළිබඳ අව탁සේරුවක්. තමන් කියන්නේ විශ්වාස නැහැ. ඒ නිසා කෙලින් කියන්න කියන්නේ. අපිට කියන්න බෑ. අපි වංචනිකයි ෂටයි අපි හිතනවා අරය තරහ වෙයි. ඉතින් අන්තිම වෙලා තියෙන යමිනියා යාළුවෙයි පණිවිඩය ගිහිල්ලා නැහැ. ඒක හොඳටම පේනවා. කමඨාන් සුද්ධ කරනවා කිසිම කෙනෙකුට කොහොමඩක්වත් වෙච්ච දේ වෙච්ච හැටි කියන්න බෑ. කියපු ගමන් එයාට හැකියාවක් වෙනවා මේක හරිද වැරදිද කියලා. ඉතින් කියනවා හරිද වැරදිද කියලා බලන්න ඕක නැවත කරලා බලන්න කියලා. ඒ නිසා මේ ව්‍යාකරණ හැදීමේදී පන්දි ස්වාමීන් වහන්සේ බුරුමේ විශේෂ උත්සාහයක් ගත්තා. මම දැක්කා නමුත් මට ඒක හරියටම ටච් කරන්න බෑ මට බුරුම් භාෂාවේ එච්චර එක්ස්පර්ට් නැති නිසා. නමුත් ඒ සංසේ කමටහන් සුද්ධ කරලා දෙන වෙලාවේදී පරිවර්තක ගත්තට පස්සේ ආයෙ කියවන ප්‍රශ්නේ. ඒක ප්‍රශ්න මෙයාගෙන් අහ ගන්නවා. ට්‍රාන්ස්ලේට් එකෙන් මම ගත්ත හරියද කියලා. කොලයක් කරන ලියන ඉඳලා ඊට පස්සේ ප්‍රශ්නේ ආයෙ සභාවට කියනවා. මෙන්න මේ ප්‍රශ්නටයි මම උත්තර දෙන්න හදන්නේ කියලා. මොකද කියන මනුස්සයා පරිවර්තකට කියලා පරිවර්තකගේ සයිඩ් කාඩ් එනකොට ප්‍රශ්නේ එන්නේ නැහැ. වෙන එකක් එන්නේ. ඉතින් ඒතකොට සායඩ මේ වෙන එකට උත්තර දුන්නොත් ජෝකර් කෙනෙක් වෙනවනේ. ඒකින මම මෙන්න මේ ප්‍රශ්නට උත්තර දෙන්න කියලා. මිනිස්සෙක් ඇහුවා මේ අපි ඉන්න වෙලාවේදී ස්වාමීන් වහන්සේ මේ මස්මාළු කෑම පිළිබඳව ඔබ වහන්සේගේ මතය මොකද්ද කියලා. ට්‍රාන්ස්ලේට් කරලා ඉතින් ගන්න කියලා කිව්වා. මෙන්න මේ ප්‍රශ්නේ මට ඇහුනේ මම මේකට උත්තර දෙන්න හදන්නේ මේ අහපු කෙනා දැනගන්න ඕනේ මම මේ කියනකොට කට්ටියගේ හිතනක් වෙයි. මං වගකීම් බාර ගන්නෑ. ප්‍රශ්න සාකච්ඡා කරන්න දෙපායි. අර එකන ආයෙ කන්ෆර්ම් කරා ප්‍රශ්නෙත් හරි කවුරු හිත නරක වුණත් ඔබ වහන්සේ කියන්නේ කියලා. ඉතින් අපි හතර දෙනෙක් හිටියේ ඉස්සරහින් අපි ভেජිටේරියන්. බැන්නා වැනිලාක් ভেජිටේරියන්ස්ලාට හොම්බෙන් යන්න. මොන බයිලද මේ කතා කරන්නේ? බුදුහාමුදුරු කියපු නැති දෙයක් මේ කතා කරන්න හදන්නේ. මේවා මේ මහායානද කරන්න හදන්නේ. බුදුරණාංශේ මේ මස්මාළු කාලා තියෙද්දි මොනවද මේ කතා කරන්නේ? දීගෙන දීගෙන දීගෙන දීගෙන ගිහිලා කිව්වා මාත් කන්නේ නැහැ. ඒක වෙනම කතා කියන්න එපා. මේක බුද්ධ ආගම නෙවෙයි. කොහෙද තියෙන්නේ? මමලු ජීවිතේ වෙන එක ප්‍රශ්නයක් ගන්න පැය කමාරක් දුන්නා. පොම්බෙම යන්න දුන්නා. මේ ඉස්සරහින් බෙදී කට්ටිය තරහ වෙන්න එපා. අපිට හැමදාම විජිටේරියන් හදලා දෙනවා. ඒක වෙනම කතාවක්. මේක බුද්ධ ආගම කියන්නේ. බුදුරජාණන්සේගේ ක්‍රමයේ ඕක කියන්නේ නෙවෙයි බුදුහාමුදුර ලෝකයට ආවේ සතරාග සත්‍ය කියන්නේ. ඔබට මාස් කනවා මාස් කපියා ගූ කනවා ගූ කපියා. ඔබට මොකෝ. ඕක කියලා දෙන්නේ බුදුහාමුදුර වෙන්න ඕනේද? සැර නැහැ කියපු විදිහ මම වගේ එහෙම වචන පාවිච්චි කරන්නේ නැහැ. ඕගොල්ලෝ දන්නවනේ කතා කරන්නේ දැන් කතා කරන්නේ ධම්මජීවහමතුබ දන්නවනේ. නමුත් කියනකොට ඒ දේ හරියට සුද්ධ කරලා මතේ ප්‍රකාශ කරනවා කිසිම තකිලීමක් නැහැ. කවුරු මොන જાති කිව්වත් මේවා නිකන් හදාගත්ත බයිලා මිනිස්සු යාළු කරගන්න හදාගත්ත බයිලා. ඒක බුදුහාමුදුරු නෙවෙයි. ඒ හිඟා කන අපිට කොහෙද උණුබත් එක්ක දෙන දේ කාපියව. ඔය එළවලුවත් කන දේ කියලා පාත්‍රය ලියානේ යන්නේ. බලාපත්‍රයන් බලපං ඉලියට තියෙන දෙයක් ආවා. අනේ වගේ විස්තර කරන්න ගියාම හරියට ප්‍රශ්න මතු කරලා එයාගෙන් අහගෙන මම කිසි සරපරුස වෙයි තරහයයි වග කියනවා. මම මේ දෙන්න හදන්නේ. සුණාත භික්කවේ ධාරේත චර මේ සාදුකන් සුණාත මනසිකරෝත කියලා කියන්නේ මම මේ කියන්න හදන්නේ අහපියව්. අනික ගන්න මට මොකද කියන්නේ බා. දලා දෙනවා. ඒක පාවිච්චි කරන වචන හරි මුරුදු ඇති. මට ඒ තරම්ම පුරුම් භාෂාව දෙයක් නැහැ. හරි ආසයි අහගෙන ඉන්නේ. මේ කතා කරනකොට කිසිේත්ම වේග ජලවිලක් නැහැ. හිමීට වාඩි වෙලා කියාන කියාන කියාන කියාන යනවා. ආයි කවදාක පටලවිලක් නැහැ. මොකද පිටිපස්සෙන් තියෙන්නේ අභිධර්ම සූත් අභිධර්ම මේ ෆෝමියුලා එක. ඒ ෆෝමියුලා කිව්ව සයදාන වැරදිලා නැහැ කියලා ඔක්කොම ඒක සම්බන්ධයි. එක ප්‍රශ්නයක් ගන්න විනාඩි 15 20 ගන්නවා. මොකද ඉසාරිකන ගොඩාක් දැනගන්න එක නෙමෙයි ප්‍රශ්නේ. දන්න දේ පිරිසිදුවට දැනගන්න කියලා. ඉතින් ඒක ආද නෑ. අද බණක් කියන්නේ ගියාම බලන්න මාත්‍රිකාව හැම ලෝකෙම පටලනවා. ආගමින මාසය දන්නෙත් නෑ මොකද්ද වෙන්නේ කියලා. උහි කියවනවා. මුල මැදට ගැලපෙන්නේ මැද අගට ගැලපෙන්නේ. මොකද හේතුව කියන මනුස්සය සපේලා නෙවෙයි කියන්නේ. කරන දේ නෙවෙයි කියන්නේ. මිනිස්සුත් එහෙම ආවට ගියාට ප්‍රශ්න අහනවා. ඉතින් චාරයක් නෑ මේකේ. චාරක් නැති වෙච්චාම අර දේශනා විලාසේ මේ ශිෂ්ට ගතියක් නැති වෙන නිසා සාකල්ය සුකුම එහෙම නැත්නම් භාෂා විලාසයේ තියෙන්න ඕනේ. හැබැයි මේක මුලදි ගණන් ගන්න එපා. මුලදි ගණන් ගත්තොත් යන්න බෑ. දන්න විදියට කරගෙන යන්න ගුරුවරයා දැනගන්න ඕනේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ඒක අදලා දෙන්න. හැදෙනවා. මොකද හිතුව කතා නොකර ඉන්නේ. කතා කෙරුවොත් ප්‍රශ්න තියෙන්නේ. අනාලට ඕන ප්‍රශ්නයක්වත් නැහැ. මොකಾದ සිංහලද දෙමළද කියලාවත් හොයන්න බෑ. කතා කරපු ගමන් ඉවරයි. මට මාළුවා කටහරපු ගමන් ගන්දස්තරේ ගහන්නේ. ඒ මාළු జాතියක් ඉන්නවලු මට මතක නැහැ මොකಾದ කියලා. කට වහගෙන ඉන්නකන් හරි ෂෝ. කට ඇටියොත් ඉන්න බෑ. ඔය තමයි භාවනා කරන කට්ටිය කට ඇරියොත් නම් ගඩ දෙන්නේ. අන්තික ප්‍රතිසන්තරේ ප්‍රතිසන්තරේ කියන්නේ පිළිසන්දර. පිළිසන්දර අත්‍යවශ්‍ය දෙයක්. නමුත් ඒකේ සීමා කරන්න බුදුන්සේ ළඟට ආවොත් බුදුන්සේ අහනවා ගමනේදී ක්ලාන්ත වුණේ නැද්ද? කරදරයක් නැතුව එන්න පුළුවන්. බුදුන්සේ දන්නවා මේ හැතැම්ම ගාන කව දවස් ගාන පයින් එන්නේ මේ කියලා. ඊට පස්සේ අහනවා ගමන ක්ලාන්තද? යැපෙන්න පුළුවන්ද? ගමනියන් යාපනියන්. කිලමතාති නෑ. ඉතින් ඒක උඩ දන්න මේ උන්නන්දුවෙන් ඇවිල්ලා තියෙන මේකට කියලා. එතකොට ආගන්තුක සත්කාරින් ආම්තුරු දැනගන්න ඕනේ. ආම්තුරුන්ට දැමති පොලක් දීලා වතුර දීලා අටිරුකම තුනසේ ප්‍රතිසන්තරේ කරනවා. ඒක බුදුරජාණන් වහන්සේ පළවෙනි ආරම්භ කරනවා කියන එක බුද්ධ ආචින්න ධර්මයක්. ආගන්තුක කවොත් හා කොහොමද කියලා බුදුරජාණන්සේ තමයි පටන් අරගන්නේ. පටිසන්තරි. ඕක තියෙනවලු පන්දිසාංශ කිව්වල් දුවේ පාපාංශලා. පාපාංශ ළඟට යන්නේ ලොකු අමාරුකේ. ගිය ගාම යන්න අමාරු වුණාට ගිය ගාම පාපාංශේ ඒක අනුමත කරනවා. ඒකෙනත් එක පොඩ්ඩක් පිළිසඳර කතා කරනවා. ආගියක මං විශ්ව කොහොමද සැප පහසු කොහොමද කියලා දැන් අපි යන්න හදනවා අපි ඉස්සර වෙන්න ඕනේ කියලා ඉස්සර වෙන්න දෙන්නේ නැහැ. ඒක ලියලා එනකොට කියනලු ආයෙසරක් එන්නේ මේ එන්නේ රටේක ලෝකේ කෙලවර ඉඳලා. ආයෙසර පහසුලාක එන්නකෝ. යාව මේ උනන්දු කරනවා. ඒ පඬිස්සාංශෙත් ගියාට පස්සේ නා එහෙම ගිලම්පසෙන් බිව්වද කොහමද? ආ හොඳයි. එහෙනම් යංගෝ ගිල ගිලම්පසෙන් බිව්වේ. ආ ඊගාව කට්ටියට අර මනුස්සයා තල්ලු කරන්නේ පිටිපස්සේ කට්ටියකින් ගහලා. ඌ වෙනකොට මෙයා හුඟ <laughs> කාලේ වතුන මොකද ඒක හොඳ කරදර කරදර නෑ හොඳයි. මේ මාංශයදී ඊළඟට ගන්න අර කට්ටිය ඉන්නකෝ. කට්ටිය යනවා පුද පුඩා ලැහැත්ති කරන පඳුරු ලැහැත්ති කරන පේසන් ලැහැත්ති කරන දිගට ලැහැත්ති කරන කියන ජයට ජීවත් වෙන්න ඕනේ. හොඳට ඉන්න ඕන. ජයට ඉන්න යන්න. හරි ගිලම්පතේ ගන්න යන්න. අර කට්ටිය ඉන්න. ගහනවා ගැහිලා හරි සම්සන්තට ඒක තේරෙන්නේ නෑ. අරිදන් සත්‍ය එක එකට හුක් වුණාට පස්සේ අර මිනිස්සු පොලිම එළිය බලන්නේ. පණ්ඩිත ශාන්තිගාම ඉගෙන ගන්නවා. පටිසන්තරේ හොඳටම තියෙනවා. පණ්ඩිතයි කියන්නේ ඒකයි. වැඩි වචනයක් කවුරුත් එක්කවත් නැහැ. ආවනේ කතා කරලා අලු වෙනවා. ඉතින් ඒක ආචින්න ධර්මය. මොකද ඉන්නේ ක්ලාන්ත වෙලා. මිනිස්සු කෙනේ පයින්. දැන් මගේ නෙවෙයි. ඊට පස්සේ ඒක හරියට අගේ කරනවා. ඒ අගේ කිරීමේදී බුදුරජාණන් සප් කර ඊයේ කියපු වචන හතරේ සන්දස්සේචි සමාදපේචි කියන වචන දෙක ගන්න. එයාට පෙන්නලා දෙනවා දැන් ඔබ බත කාලයක් කව් ගණන් ගෙවාගෙන දැන් බුදුන් ඉදිරි පිට ඉන්නේ. සම්දර්ශනේ ඒක සමාදම් කරනවා. ඒක සතුටුනේ නැත්තම් ඉදිරි ගමනක් නැහැ. මේ ආපු ගමනේ මේ ගීගයතැල්ල කැලේට ආපේකේ ජොලියක් නැත්තම් කද්දාවත් භාවනා හරියන්නේ නැහැ. බුදුන් දකින්න ගියාට පස්සේ මේ බුදුන් කියලා දන්නේ නැත්තම් දන්නේ නැහැ. ඒ මනුස්සයා ඒක දන්නේත් නැති බව බුදුහාමුදුරුවෝ දන්නවා. බුදුන්සේ කියනවා කතා කරලා වටෙන් කතා කරලා කවුරුම් බෙන්ද ආවේ අසවල සමබාත් ගෞතමයන් වහන්සේ උන්වහන්සේ අඳුරනවද නෑ දැක්කොත් අඳුර ගන්න පුළුවන්ද බෑ මීට උට මීට කවනවා ගැවිල්ලක් අන්තිම මේ ඉන්නේ බුදුහාමුදුරුවෝ තමයි කියන අරු දාඩිය දාලා තමයි ඒ ඒ දේ සමාදම් කරවන එක බුදුහාමුදුරන්ගේ ආචින්න ධර්මය. ඉතින් ඒ නිසා කිසි දවසක ආගන්තුකයෙකුට පහත් කළා සලකන්න එපා. හැබැයි ආගන්තුකයොත් එක්කම කාලේ නාස්ති කරන්න යන්නත් එපා. මේගොල්ල ආවේ මොකද්ද? කාරණා විශ්ත කරගත්තනේ යවන එකයි තියෙන්නේ. ඒකට කියනවා පටිසන්තාරය කියලා. ඒක කියනවා ස්ථානයක් නඩත්තු කරන ලොකු ස්වාමීන් වහන්සේ ඒ පටිසන්තාර කතා දැනගෙන ඉන්නවා. එන මිනිස්සයාට සතුටු වෙන මොනවා හරි කතාවක් කරලා මොකද මේ මිනිස්සයා මාස ගාණක් අවුරුද්දක් සැලසුම් කරලා ඉන්නේ. ආවට පස්සේ පරිසන්තරය දෙන්න ඕනේ. ඊට කියන්න ඕනේ ওই චාරිත්‍ර ධර්ම කෙරුවට හරියන්නේ නැහැ. මෙතන පෙන්නනවා ප්‍රතිපදාවක්. සන්දස්සේයි සමාදපේති සමුත්තේජේසි කරුණා කරලා ඔය දැක්කට වෙනසක් ඇති වෙන්නේ වැඩිට බහපන්. භාවනාව නම් ওই දොර නෙවෙයි ගන්නෙ මම මේ පැත්තෙන්. ඉදාට මේ පැත්තෙන් වරෙන්නේ. කිලුවල යාට අර පණිවිඩයකුත් දෙන්න ඕනේ. හැබැයි ඒකට මේ පටිසන්තරය කියලා කියන අර මනුස්සගේ ගිමන්නේ වෙන කතාවක්. දැක්කට පස්සේ හායි කියලා තියෙන දැන් එකක්. කල්නිගගේ නාලා හායි කොණ්ඩේ කඩා දාලා හායි කියලා ඒක නෙවෙයි. දැක්කට පස්සේ පිළිසන්තර කතා. ඉතින් ඒක මේ බටහිර ලෝකේ අල්ලුවා. ඒ පිළිසන්තර කතා හොඳටම තියෙනවා සේල්ස්මන්ස්ලා ගන්න. ගියාට පස්සේ කඩේකට උන් hina වෙලා කතා කරන හැටි දැකපුවම සල්ලි දීලා ගන්නවත් දන්නේ නැහැ hinaව. ඊ තරම්ම කරන හැබැයි බැරි වෙලා හරි බඩුව රිටර්න් කරන්න යන්න අන්න දැනගන්න පුළුවන් මූණේ සයිස් එක. ඔයලාට එන්න බෑ පස්සේ එන්න මේව ගන්න බෑ මෙහෙම මෙහෙම මෙහෙම කියලා කියනකොට විකුණනකම් පටිසන්තර කතා ෂෝ. ඒ කියන්නේ මේ මාකටිං පාර්ට්. අනිත් පැත්තට ගිය ගමන් ඒව නැහැ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ තියෙන මේ ගතිය ලෝක සාසනයටයි බලපාන්නේ. මේ මේ පැහැදිලි මේ සුවේලවන වචන සහ පරිසන්තර කතා ලෝක ශාසනයේ බලපාන එක එන්නේ ඇතුළත ශාසනයේ හරියට පස්සේ. එයා හැදෙනකොට බාහිරයට අනිවාර්යයෙන්ම මලක් පිපෙනකොට සුවඳ පැතිරෙනවා වගේ මලක් පිපෙනකොට වර්ණේ පැතිරෙනවා වගේ ඒ භාවනා කරන කෙනා තුලින් අනිවාර්යයෙන් මේ සුඛනම්මේ භාවයක් එයාගේම පිළිසඳර කතාවක් එන්න පටන් ගන්නවා. ඒකට මේ මනුස්සයා කාටත් ප්‍රිය කෙනෙක් බවට පත් වෙනවා. ඒ ප්‍රිය භාවය හානි කරගන්න යන්න එපා. විවිකේ හානි කරගන්න යන්න එපා. නමුත් මේක මේ මහා කරුණාව නැත්නම් මේ කරුණාව පුංචි කළ සලකන්නත් එපා. අපි අපි ගියොත් යම් ගෙදරක යනකොට ඒ ගෙදර මහ දෙන්න හිටියේ නැත්නම් අපි ගිහිල්ලා ළමයි එක්කලා කතා කරලා ආවට වැඩේ හරියන්නේ ගමන සිද්ධ වෙන්නේ නැහැ. මහ දෙන්න හිටියොත් කොයි දෙයෙන් හරි ගමන්නේ වැඩේ සිද්ධ වෙනවන්නේ වගේ මේ පිළිසඳර හරියට හරි ගියේ නැත්නම් ඒ කියන්නේ first impression කියන එක. ආකල්පේ හරි ගියේ නැත්නම් වැඩේ හරියන්නේ ඒ නිසා මේ විශාල වශයෙන් ව්‍යාපාරයක් කරනකොට ආයතනයක් කරනකොට මේ සුකනම්ම්‍ය කතා සහ පිළිසඳර කතා කියන එක හරිම අමාරුයි. ඒ නිසා ඒකටම සැදී පැහැදී ඉන්නවා. ওই සන්දහන් නිලධාරි කියලා එක්කෙනෙක් කියන්නේ. යකන සන්දහනයක් ඇති කරනවා අලුතින් ආපෙ කරනත් එක්ක රාජ්‍ය තාන්ත්‍රිකයෙක් ආපු ගමන් එයාට සන්දහන ඇමති කරේපත් කරනවා. ඉස්ලාම එයාපෝට් එකට යන්නේ එයා ගිහිල්ලා ඔක්කොම බලලා අවශ්‍ය වෙලාවට රාජ්‍ය නායකයා හමු කරලා දෙන්න තැනක සන්දහනය කරන්න ඕනේ. සන්දහන් නිලධාරි කියලා. ඉතින් ඒ ඌව පසු කාලීන ඇති වෙච්ච මේ චාරිත්‍ර ඒක උප්පරිම තියෙන තැන ලංකාව. දැන් ඒ හුඟක් අඩු ඒකයි මේ ලංකාව ආගන්තුක සත්කාරට හොඳම. බලනකොට බටහිර ලෝකේ තියෙනවා ඒ තියෙන එක ඇවිල්ලා තියෙන්නේ මෙතනින් තමයි. මේ ත්‍රිපිටකයෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. රාජ්‍ය තාන්ත්‍රිකේ තව රාජ්‍ය තාන්ත්‍රිකේ දකින්නකොට ඉස්සර වෙන ගෝත්‍රික නායකයෙක් මේ ගෝත්‍රික ලාගට ආපු ගමන් යුද්ධයක් යන්නේ. මරා ගන්න එක තියෙනවා රිලව් දින්න ගහ ගන්න. දැන් නෑ. දැන් ඒ ඉනවනම් රාජ්‍ය තාන්ත්‍රික ඉනවනම් එයාට හානි කෙරුවොත් ඒ මුළු රටටම කරපු හානියක්. ඒ නිසා යනකොට මේ රාජ්‍ය තාන්ත්‍රිකයා ආයුධ ගලවනවා. ගලවලා රාජ්‍ය සභාවට ගන්නවා. ඒක අතර පස්සේ යන්නේ කතාව සුකනම්්‍ය කතා, පිළිසඳර කතා. ඉතින් ඒකට මේ කියනවා ලංකා ඉතිහාසයේ උඟක් බුදුමෙති ගියාට පස්සේ පේනවා මේ මහසෙන් රජුරෝයි යාගේ ඇමතිතුමයි මහසෙන් රජුරෝ මහායානික පැත්තට ගියා. කියලා තේරවාද විහාර පන්සල් විනාශ කරා. ඒකල රාජ්‍ය සම්මාන දීලා උසස් කෙරුවා අබේගිරි නිකායේ. අල්ලා ගියා මේක හෝගාලා. පස්සේ මහයමතිට තේරුණා අපරාධී අහිංසක තේරවාද ස්වාමීන් වහන්සේලා කොන් වෙනවා පින්නපාතේ නැහැ රාජ්‍ය තන්ත්‍ර සහයෝගේ නැහැ. ඒ නිසා මහායාන කට්ටිය නැගලා යනවා යුද්ධ ශාස්ත්‍රයයි කරාටි සල්ලි අච්චු ගහනවායි වැඩ හෝගාලා. ඊට පස්සේ මෙයා කරපු දේ රජුරණ ඍතු යුද්ධ ප්‍රකාශ කරා. අමුදාපති රජුරණිත යුද ප්‍රකාශ කරා. රජුර දැනට හමුදාපති මොනවා කරන්නද කියලා ගංගා දෙපැත්තේ දෙගොල්ල කඳවුරු බැඳගත්තා හෙට උදේ යුද ප්‍රකාශය යුද මහානාම රජුරු මහසෙන් රජුරුයි මට මතකයි සේනාපතියගේ නම ලස්සන හොඳ නමක් තිබුණේ ඊට පස්සේ ඉදාර මේ සේනාපතියා හිටපු කැලේ මිනිස්සු දඩේම යනවා දඩේම ගියාට පස්සේ වලි කුකුළු හම්බ වෙනවා කඳවුරේ උයනවා උයලා කනකොට ඒ සේනාපතියට කල්පනා වෙනවලු යකෝ මේ වගේ රසමසලක් හම්බවම කවදාවත් රජුරන්ට නොදී කාලා නෑවා. රජුරුත් එක දෙන එක ස්වභාවයි. කියලා විජාට පණිඩ කාර්යයක් කරනවා ගංගාහරහා. රජුරන්ට කියපම් මාව හම්බෙන්න මම හම්බෙන්න ඕනේ කියලා. රජුරුත් හිතන එහෙම දෙන්න බෑ දැන් මේ යුද ප්‍රකාශ කරලා තියෙන එහා පැත්තේ ඉන්න යුද්ධේ නායකයා. ආයුධ නැතුව එනවනම් එන්න දෙනවා. ඊට පස්සේ මෙයා අර වලි කුකුල් මාළු දීසිලු අරගෙන ගියේ. ඊමලෝ ඔබතුමා රාජ්‍ය අහර අරගෙන තින්නේ කියලා නෑ කියලා. මට හරි ආසයි මේකෙන් පොඩ්ඩක් කරගන්න. උඹ ගාවත් කනවා කියලා ඊට පස්සේ මෙයා කාලා පෙන්නනවා. රජුර කාලා පස්සේ කළා යකෝ පුදුම රසයිනේ. ඉතින් මේ තරම් උඹට මාව මතක් කරන්න බෑ ඇයි යකෝ යුද්ධ කරන්නේ මයිත් කියලා. නෑ හෙට උදේ ගහන එක ගහනවා. මේ කතා දෙකක් නෑ මොකද ඔබ වහන්සේ ඔබතුමා මිත්‍යා දෘෂ්ටික දැන්. ඒක වෙනම දෙයක් රට වෙන්නේ නමුත් මට කවදාකවත් ඔබ වහන්සේට නොදී රසමසෝලක් කාලා පුරුදු නැහැ. ඒ නිසා මට කන්න බැරි වුණා ස්වාමීන් දෙවන්නසු මේක වලදන්නේ. ඊට පස්සේ කියනවා එහෙනම් මොකද්ද ඒ කාරණා? කාරණා කියන්නේ ඔබතුම රාජ්‍ය තන්ත්‍රයේ මත් වෙලා ඉන්නේ. අපි මේ අහිංසක හාමුදුරු ටික නිගහන්නේ. ඒ හාමුදුරු විභූෂණ පාන්නේ නැහැ. කරාටි ගහන්න යන්නේ නැහැ. සල්ලිච්චු ගහන්නේ නැහැ. ආයුධ හදන්නේ නැහැ. මේ මිනිස්සුනේ රකින්න ඕනේ. සිංහලේ තියෙන්නේ මොකටේ? ඔබතුමාට මේ මේ විසිකෘත වෙන්නලා යනවනම් ගහණෙක් ගහනවා කියලා. ඊපස්සේ රජු ඒ වෙලාවේ ප්‍රකාශයක් කරනවා මම නැවතිනවා කියලා තේරවාදෙට. ඇවිල්ලා රජුරවන්ට මේ මේ මහා සෙන්පතියට විශාල අයිතිවාසිකමක් දෙනවා නැවත බුද්ධ ආගම පිහිටුවා. ඒක වෙන්නේ මේ පටිසන්තරේ. මේ වලිගෝළු මස්දීෂේ. එකෙක් මම බලා හිටියා මේ අවුරුදු 40 එකෙක්වත් මරක් ගෙනත් දෙයිද කියලා වලිගෝළු මස්දීෂියා. දෙන්නේ නැහැ. දෙන්නේ නැත්තම් මම සරින් කතා කරනවා. ගෙනවන සමහරට යුද්ධ නතර වෙලා ඔළුව පාත් කරගෙන යන්න ඉර තියෙනවා. ඔය මොනවද ගෙනත් දෙන්නේ කොහිල ටිකක් ඔය පොලොත් තල්ලුවක්. අනම්මනම් ගැනද මට ඔය පටිසන්තර කතා හරියන්නේ නැහැ. කියන දෙන්න රසමස උලක් දෙන්න. ඒක බුරුමේ පණ්ඩිස්වාංශි කියනවා ඇත්තටම අපි දන්නේ නැහැ මෙවුවා. ඒ ශාන්තිලා මහාවංශි කියවලා අපිට කියලා දෙනවා මෙන්න ලංකාවේ තේරවාද රැකිච්ච හැටි. ඒ සෙන්පතියට කොච්චර කැක්කමක් තියෙනවද රජු රණෝම ගියද්දී මරාගෙන මැරෙනවා. ඉතින් ආයෙසරයක් මහායාන යනවා සීග්‍රින් යනවා. අර වගේ සෙන්පතියෙක් නැහැ. දන්නේ දැන් ඉන්නේ එක උලමෙක් දන්නේ නැහැ මොකද්ද මහායානේ මොකද්ද තේරවාදී. ඔක්කොම පූජා සත්කාර කරන්න කියලා මහායානෙමයි කරන්නේ. ඒ සේරම මහායාන ක්‍රම. ඔය එකක්වත් තිබුණේ නැහැ තේරවාදී. කරුණා කළා පටලවා ගන්න එපා. ඔයගොල්ලෝ මොන જાති ඉලක්කම් දාගෙන පින්කම් කරන්න ගියත් එකක්වත් තේරවාදීට අයිති නැහැ. තේරවාදී තියෙන සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කොහෙද බලන්න පින්කම් තියෙන්නේ? කොහෙද යන්නේ කියලා. ඉතින් ඕකට විරුද්ධව කතා කරන සූකරාමේ වචන නෙවෙයි. ඔය හොඳ සාරපරත වචන දෙකක් කියන්නේ දෙනවා. ඒක ලියවිලා මේ පටිසන්තරි වැත්තේදී තොපේ උණු පින්කම් කරගෙන යව කියලා වැත්තකට දාන්න කියනවා. මොකද ඒක තේරුම් ගන්නෑ දුප්පටි විඥායි කතාව. නමුත් ඒතිෙද්දිත් අර සුකනම්ය කතාව, පිරිසන්තර කතාව හරි වැදගත්. ඒක තියෙනවා නම් මේ එක යුද්ධයක් ලෝකෙ කෙරෙන්නේ නැහැ. ඔය එක දික්කසාදයක් වෙන්නේ නැහැ. මේ දික්කසාද සේරම වෙන්නේ කිසිසේත්ම කාය කර්ම නිසා නෙවෙයි. වචී කර්මයි. මනෝ කර්මත් වැරද්දක් නැහැ. හැම දික්කසාදයක්ම එන්නේ වචී කර්ම නිසා. ඉතින් ඒකට හැදිලා ඒකට නැමිලා කතාව දලයි ලාමතුමා ඉතාමත් ලෙන්ගතුව කියනවා. මේක කාන්තාපක්ෂේ වැඩක් කියලා. මේ දේ දන්නවනම් කාන්තාව ගෙදර ඇතුළත මේ දේ මේ සුකනම්මිය කතා කරලා පිළිසඳ කතාව දන්නවනම් පුරුෂයා මොන තරම් පරිසව වුණාද? ගිය ඇතුළේ යුද්ධේ නැත්නම් එළිය යුද්ධයක් නැහැ. ගිය ඇතුලේ යුද්ධ නම් අනිවාර්ය මෙලිය යුද්ධේ. මේකේ වගකීම් බාහිරේ තියෙන කාන්තාව අතරේ මොකද පුරුෂයා පරිවයි. ඒ සහකල්ලිය කතාවක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ පුරුෂයෙක් මහා පුරුෂයෙක්. ඒකල කතා කරලා කියනවා අත්තානංච පරංච අනුපහච්ච ධම්මං දේහි සාමේති මොකක්ද ඒ වාක්‍ය කියන්නේ මේ බණ කියනකොට මතක් කරන කියලා අත්තානංච පරංච අනුපහච්ච ධම්මං දේහි සාමේති සික්කිතබ්බා බණ කියනකොට Tamanට අනුට නිග්‍රහ වෙන වචන කියන්න එපා එතකොට බනවල බයිලාවක් වෙනවා. බන බයිලාවක් වෙනවා. ඒකට ඒකට මේ සාකල්‍ය තියෙනවා. ඒ නිසා මම හිතනවා මම කතා කරා ඇති. ගායන කියලා තියෙනවා අටහමාට ඉවර කරන්න තියෙනවානේ. ඉවර කරනවා නෙමෙයි අපි මෙල්බන් වලින් මෙහෙට යනවා. ඒ නිසා මෙල්බන් හරි කමන්නේ මේ හරි කමන්නේ මේ මේ හොඳ සුකනම්ම්‍ය කතාවක් තියෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඔව්. කන්නාරි. අන්න ක්‍රමේ. මේ දැන් මේ භාවනාවේදී මේ හිතේ වෙන පරිවර්තනේ නුවණින් දැක්කේ නැතුව කණාපල්ලමකින් නිවන්නේයි කියලා බලාපොරොත්තු වෙන්න එපා කියලා. ඒක ගැන පොඩි පැහැදිලි. නුවණින් බලා හිටිය නැත්නම් කණාපල්ලම් ගැව්වා. භාවනාවේදී මේ හිතේ වෙන පරිවර්තනේ නුවණින් දකින්නේ නැතුව කණා පල්ලමකින් නිවන් යයි කියලා බලාපොරොත්තු වෙනවා. කණා පල්ලමකින්. කණාවට වගේ නිවන්. නිවන් යනකොට පය හැප්පුණා වගේ නිවන් දකින්නේ තමන් වෙන දේ නුවණින් දකින්න ඕන. ඒක ඒක වෙයි කොහොම පිංගම් කරනකොට ඔහි නිවන් දකි කියලා එකක් කවදාවත් නැහැ. ඒ කියන්නේ කරන දේ අනුමත කරන්න බැරි නම් ඒකේ ආනිසංස නැහැ. එහෙම නැත්නම් අපේ තිබිච්ච වැරද්ද හෝ හොඳ දේ ප්‍රකාශ කරන්න බැරි නම් ආනිසංස නැහැ. ඒ නිසා දේශනා හතරවෙනි පියවර තමයි දේශනාව. හරි හෝ වැරදි හෝ ලියන එකෙන් පේනවා මේ මනුස්සයා මොකද්ද අගය කරලා තියෙන්නේ මොකද්ද අතපල්ලේ දාලා තියෙන්නේ. හරි දේ අතපල්ලේ ගිහිල්ලා වැරදි දේ ඉස්සරහට කරුණා අකුසලයක්. හරි දේ හරි විදිහට කියන්න පුළුවන් නම් භාවනා විතර නෙවෙයි ප්‍රකාශන ශක්තියත් හරි. ඒසයි දේශනා විලාසය ඒක තමයි මේ අද කතා කරන එකට බොහොම සම්බන්ධයි. කොච්චර දේවල් තිබුණත් එයා අහුලන දේෙන් තේරෙනවා මිනිහා කවුද කියලා. එයා ඒක හරියට ප්‍රකාශ කරනවා මට මේ ගොඩාක් දුන්නට මගේ හිත ඇහුළුවේ මේක. ඒක අහම්බයක් නෙවෙයි. ඒක natural selection එන්නේ පෙර කර්ම ශක්තිය. එයා ඒක නොලහව කියන්න ඕනේ. මගේ හිත ඇල්ලුවේ කඩප්පුලි දෙයක්. මගේ හිත ඇල්ලුවේ චපල දෙයක්. අවංක ලස්සන දෙය තියෙද්දි මගේ හිත මේක ඇල්ලුවා කියලා කියන්න පුළුවන් නම් චපල භාවයට හිංසා ගහන්න පුළුවන්. අපි ඒක චපල භාවයක් වුණොත් වසංග කරනවා. වසංග පුවන් චපල භාවය වැඩි වෙනවා. ඒ නිසා මේ තෑග්ග දුන්නට තෑග්ග බාරගත්තේ නැත්නම් බාර ගන්න එක ලොකු දෙයක් කියලා අපේ කතාවක් තියෙනවා තෑග දෙනවට වැඩි වෙනවා බාහිර ගන්න. මේ බුද්ධ ශාසනේ දීලා තියෙන. අපි අල්ලන්නේ මොකද්ද කියලා බලන්න. අල්ලන්නේ පින්කම. ඊට පස්සේ දානි. ඊට පස්සේ සීලේ. අර උසස් දේ අල්ලන්නේ නැහැ. ඇල්ලුවේ නැත්තම් අහුවෙන්නේ නැහැ. අහු වුණා නම් කියන්නේ මම දන් දීලා තිනවා සිල්ලා කරනවා මෙහෙම ඇලිල්ලක් නම් අපි නෑ මෙන්න මෙහෙමයි ඒකේ වෙනස. මම අද මේක මට තේරෙනවා කියලා කියනකොට අර මනුස්සයාට එනවා කැටලිටික් ඒ කියන්නේ උත්ප්‍රේරණ ශක්තියක් මූ අද හරියටම වයරකට ඇනේටම ගහලා තියෙනවා. අන්නේ ප්‍රකාශ ශක්තිය පොඩි ළමෙන්ගේ හරිම දියුණුයි. ඒක හිතා ගන්න බෑ ළමයට දීපු ගමන් එතෙන්මයි ගහන්නේ උක. ඊට පස්සේ අර දේ නිකම්ම තැහැල්ලෙනවා. මේ නා කියන්නේ නා කියන්නේ අර පුරුදු වෙච්ච ඇබ්බැහිය කොච්චර හොඳ දෙයක් දුනත් අතාරින්නේ ඉතින් ඒක අතහැරපු බික නෙවෙයි අමාරු. අතහැරිච්ච බව නිර්භයව වික්තව ප්‍රතිබලව කියන්න පුළුවන් වෙනවා සභාවක් ඉදිරියට. මම මෙන්න මේ මේ තරම් පව කරපු කෙනෙක්. මේ මේ තරම් වැරදි කරපු කෙනෙක් මට දැන්ටත් කරන්න පුළුවන්. නමුත් මට කෙටි ක්‍රමයක් හම්බුණා. අම්මා මේක මෙහෙමයි. කියලා ඒක ඒක අහම්බෙන් වෙන්නේ නැහැ. මට හිතෙන්නේ මම කියන්නේ. සාමාන්‍යයෙන් විස්තර කරා මේ ඒකත්වයයි නානත්වයයි විස්තර කරලා ඉවර වෙලා ඒ අවසානයේදී කිව්වා මේ ඒකත්වයේ ඉඳලා නානත්වයට විපරණාම වෙන ආකාරයත් ඊළඟට නානත්වයේ ඉඳලා ඒකත්වයට විපරණාම වෙන ආකාරයත් මේක හරියට පැහැදිලිව දැක ගන්න බැරි වුණොත් මේ ඔය කනා පල්ලමට සූගහම වෙයි කියලා හිතන්න පස්සේ තමයි කිව්වේ. ඔය වචනේ මන් දන්නේ නැහැ. කනා කනා බල්ලම්. කනා බල්ලම් ගන්නවා කියන්නේ. අත් දෙක බැඳලා කියලා ගහන්නේ මුට්ටියට. එහෙන් පොට්ට ගහිල්ලක් මේකේ නෑ. දැන් මගේ හිතේ නානත්වේද කියලා ඒකත් වේ නෙවෙයි බා දැනගන්න. ඒකත් තියෙනකොට නානත්වේ නෙවෙයි කියලා දැන් සුතමේ ඥානෙ ඒක හිත නිතර පයින්නවා. මෙයා ඉන්නේ මෙතනයි කියලා දන්නවනම් ගේම දිනුවා. ඒක හම්බෙ වෙන්නේ නැහැ. මම හරියට දැනගන්න ඕනේ මගේ හිතේ ඉන්නේ කක්කාවිද රත්තරන් වගේ. බුදුන් ගාවද දේවදත්තද? දේවත ගාව දැනගෙන තත්ත්වයක් දැන ගැනීම බුදුන් ගාව කියලා දැනගත්තත් දැන ගැනීම. ඉතින් ඒක හරියට ප්‍රකාශ කරන්න බැරි නම් අපි කරන්නේ වංචාවක්. ඒ වංචාව තියෙන ගමන් නිවන් දකින්නේ නැහැ. ප්‍රත්‍යක්ෂ වෙන්නේ ප්‍රකාශ කිරීමෙන්. කියන්නේ අපි දෙන්න ලව් කරනවා. දවු ගමන් ලව් එකේන පටන් ගන්නවා. රෙජිස්ටර් කරන වෙලාවේදී සභා සම්මත ක්‍රමයේ දෙන්න ගිහිල්ලා අසංකල මං ජීවත් වෙන තාක්කල් මේ සහකාර සහකාරිතක ඉන්න කියලා ප්‍රකාශයක් කරන්න එපා. ඊට පස්සේ කසාදයක් වෙන්නේ. ලව් affair එක හම්බේ. ප්‍රකාශ කරන්නේ ලව් කරන ඔක්කොම බඳින්නේ නැහැ. ප්‍රකාශ කරලා පස්සේ සමාජික කෙනෙක් උඹ කොහොමද කරන්නේ බඳ මිනිහෙක් නේ කියලා ඇඟිල්ලෙන් අයින නිසා අපි ප්‍රකාශ කරන්න බයයි අහුවෙනවනේ අපි ප්‍රකාශ කරන්න ඕනේ. කමඨාන් සූදානම් ප්‍රකාශ කරලා සත්‍යයට නිර්වෘල්ව එළියට එන්න දෙන්න ඕනේ. ඊට ජීතවස්ත භාවනා කරගන්න මම ඉදා කිව්වා ඇත්තටම වෙන්නේ ඒකද කියලා බලනකොට තමයි තේරෙන ඕනම වෙලාවක හිත පයින්නවා ඒකත් වෙන්න ආනන්තේට චපල භවෙන් සරල භාවයට මේ දෙක චපල භව චපල භව වශයෙන් සරල භව සරල භව වශයෙන් දන්නවනම් උන්න කොට නෑ මේ චපල වෙලත් මම සරලයි කියලා හිතනවනම් බුදුන්වවත් ගොඩ ගන්න බෑ මේ අසුචිය රත්තරන් කියාගෙන දඟලන්න හදන. ඒකට කොමියුනිකේට් සම්බන්ධීකරණය වෙන්නේ නැහැ. මේ මිනිස්යාට ඉතින් අර කරවිල වැඩිච්ච පණුවට තීත්තරහ තේරෙන්නේ නැහැ කියනවනේ. කරවිල කණේ කාට කරවිල රසයිනේ. අපිට තීත්ත උනාට. ඒ නිසාට සත්‍යයට ගියාට බෑ. සත්‍යයට ගියව දැනගන්න ඕනේ. අවසරයෙන් දැන් ප්‍රපංචතාවයක් මතුවෙනවනේ දැන් මේ මුල් මුල් මුලදම මේක ඇති වෙනකොට ඒකත් ඒකත් ඒකත් ඒකත් එක්කම යන්නේ ඒක දිහා බලන් ඉන්නකොට ඇයි ඇයි දැන් වේදනාව බලන් ඉන්නකොට ප්‍රශ්නයක් නැත්තේ මේ ප්‍රපංචය කරන ඒ දිහා බලන් ඉන්නකොට ඒක වැරදි වෙන්නත් හේතුව මොකද? ඒ කියන්නේ භාවනා කරකට යනකොට ඉස්සරහට යනකොට වේදනාව එච්චර නපුරු නැති වෙනවා කියන එකද කියන්නේ? නෑ වේදනාව වැඩි වෙනකොට සමස්තය බලන් ඉන්න බෑ වේදනාව දිහා බැලනවා. ඒක ඒක ඒකත් එකක් කියන්නේ බලන්නේ. ඔව්. ඉතින් දැන් මේ වේදනාව හරි නමුත් දැන් මේ සමහර දැන් හැම වෙලේම වෙනස් වෙන ඉඳා දැන් ප්‍රපංච කිරීමත් අඩු වැඩි වෙනවා. දැන් ඔක ප්‍රපංච කිරීම දැන් භාවනා පටන් ගත්ත වෙලාවෙ ඉඳන් ප්‍රපංචය ඇති වෙනවා නම් අධික ප්‍රපංචයක් ඒක දිහා බලන් ඉති ඇයි වැරදි මේ වේදනාව දිහා බලන් ඉන්නවා සමාන දෙයක් නෙමෙයි ඒක එතන වෙන්නේ ඒක. ඒකත් ඒ දන්නවනම් හරි මගේ හිතේ දැන් නන්නත්තරේ මම නන්නත්තර බව දන්නවා. ප්‍රපංච කරනවා. මම දන්නවා. අකුසලයක් නැහැ. අකුසලයක් නැහැ. මේ ප්‍රපංච කිරීමක් නෙමෙයි මේක චින්තනයක්. මේක නිර්මාණ ශිල්පයක් කිව්වොත් කක්ක තමයි. ඒක තමයි ඒකට අපිට වෙලා තියෙන්නේ. ඒක නිර්මාණ ශිල්පයක් කියනවා. මේ පිස්සු මේ ගංජා ගහපුවම වෙන වැඩක් වෙලා තියෙන්නේ. මේ මතේ. මේ මදේ සහ ප්‍රමාදේ ඉන්නේ ඒක දන්නවනම් මං මදේ කියලා ප්‍රශ්නයක් නැහැ. කියන්නේ ඒක තියස් ඒක අල්ලගන්න තියස් අල්ල යනවා කියන්නේ පොඩ වෙලා යනවා. රූපේ තරම් ලේසි නෑ වේදනා තරම් ලේසි නෑ මොකද මේක මත් කරවන ඇබ්බැහි ගතියක් තියෙනවා ප්‍රපංචයේ. කුඩු ගතියක්. කලින් කියනවා බෝවාන්සේ මිනිට කලින් දේශනා කරපු දේශනාවෙන් මට ඇහුනේ අන්න දැන් කට්ටියට ඇහෙන හොඳට ඇහෙන. මට ඇහුනේ අර බෝවාන්සේ මේ තණ්හාමාන දිට්ඨිය ගැන දේශනාවේදී බෝවාන්සේ කිව්ව ප්‍රකාශ කරලා දේශනාස්සා මට ඇහුණා මට ඇහුණා කරනවා වගේ නෑ ඒක නිවනෙන් ගැලවෙලා කියන එක නෙමෙයි කියන්නේ. තණ්හාව ගැලවෙනවා සකදාගාමී වෙනකොට මාන්නේ ගැලවෙනවා නිවනෙන්. දිට්ඨිය සෝවාන් වෙනකොට ගැලවෙනවා. සෝවාන් මාර්ගය වෙනකොටම සෑහෙන්න ගැලවිලා පැණි මස් ගැලවෙන පැණි රඹුටක් නෙවෙයි. මස් කැලේ වෙන ඩක් ගාලා කැලවිලාම නේද සමහර පැරිරවුන්ට උලා කන්න එපායි. සමහර කට්ටියට ඒ කෙරුවා තව උලා කකා ඉන්න වෙනවා. මස් කැලේ වෙන පැරිරවුන්ට නම් මාර්ගයේදීම ගැලවිලා යනවා. මාර්ගයේ තියලා දැන් ආයෙ කතා කර දෙයක් නැහැ. මෙච්චර අනාගත එක මේ බලපංකොල්ල ඉල්ල ගැලවිලා එන හැටි. තා රෙද්දට ඇටේ කන්නේ ආයෙ. ඇටේ විහිකර ගයි. ඔක්කොම මස් කැලේ වෙන පැරිරවුන්ට නෙවෙයි. මස් කැලේ වෙන පැරිරවුන්ට උන්ට කියනවා උග්ගටි තඤ්ඤු විපංචි තඤ්ඤු කියලා. කියනකොට උන්ට තේරෙනවා. තව කක්ක ගාගත්තත් ඌ දන්නවා. අර නෙయ్య කෙනා අර ගැලවෙන්නේ නැති පරිරබට වගේ ඇටේ විසි කරන්නේ නැහැ. තාමත් තුලා කකා ඉන්නවා මේකේ තව පොඩි කෑල්ලක් තව සෙවල පට්ටයක් තියෙනවා. ඒක නිසා ඒ වගේ විදියට අහගන්න කියන එක නම් කීගත හැකියි. මේ ගෙවීම ඒ රූපේ ගෙවීමක් නෙමෙයි ඒක හිතේ සියුම් වීමක් රූපේ ගොරෝසු වීම හිතේ ගොරෝසු වීමක් කියලා. ඔව්. ඒක මේ හැමදෙස්සෙම එහෙමද නැත්නම් හිතේ ගොරෝසු වීමට වැඩිය කෙලස්. බුදුරජාණන්සේ සඳහන් කරනවා ඒ සනිමිත්ත සූත්‍රය සනිමිත්ත වර්ගයේ සනිමිත්තා භික්කවේ උපජ්ජති පාප කාකුසල ධම්මා නෝ අනිමිත්තා. තස්මින් ඒව නිමිත්තේ පහිනේ තං නිමිත්තම් පජහති. මහණි කෙලෙසයක් කවදාකවත් නිමිත්තක් නැතුව පහළ වෙන්නේ නැහැ. නිමිත්තක් කවදාකවත් රූපයක් නැතුව පහළ වෙන්නේ නැහැ. කවදාවත් වේදනාවක් නැතුව පහළ වෙන්නේ නැහැ. කවදා සංඥාගත 15 වෙනි. ඒ පහ තමයි 15 වෙනි. 15 වෙනට දැන් දන්නවා මේ මට රූපේ ගොරෝසුවට පේනවා. ඒ කියන්නේ ක්ලේශ ගොරෝසුයි. මෙයා මේකම බලනකොට දැන් රූපේ විපරිණාමයටපත් වෙනවානේ. විපරිණාමයටපත් වෙනකොට වරිකන රූපේ සිං වෙනවා. සිං වෙනවා කියලා කියන්නේ කෙලෙස් සිං වෙනවා. ඊට පස්සේ ආය ගොරෝසු වෙනවා. ඒකට ආය කෙලෙස් ගෙඩි වෙනවා. ආය සිං වෙනවා. මෙන්න මේ සිං වෙමින් ගොරෝසු වෙමින් ගොරෝසු වෙමින් මේක ගෙවි ගෙවි යනකොට ඉතා සූක්ෂම භාවයට යනකොට හිතා ගන්න පුළුවන් හිතත් සූක්ෂමයි කෙලෙසුත් සූක්ෂමයි. දැන් මේක නඩත්තු කරන්න පුළුවන්. මොකද මෙයා විසින්ම ආයේ මේක ගොරෝසු වෙනවා. ඒ ගොරෝසු වියට පශ්චාත්තාප වෙන්න එපා. ඒක පරණ කරපු කර්ම. පුබ්බේගත හේතු. දැන් අවසන් එපා. අවසන් වෙන්න නම් මේක ගොරෝසු නැහැ කියලා පශ්චාත්තාප වුණොත් ඇවිස්සෙනවා. ගොරෝසු වෙන්න පුළුවන් අපි දන්නේ නැති හේතු නිසා. කරවමන හිටපන්. ඊපස්සේ එයාම ආයෙ තැම්පත් කරනවා. ඒවා පටිච්චසමුපාදේ. ඒකට තේරෙන පටන් අර ගන්නවා යම් මෙහෙකින් ගෙවුනට පස්සේ ආයෙ දැන් මම මොකද්ද කරන්න කියලා අහන්න එපා. ඒකට ආයෙ ගොරෝසුවකට පාරක් හදනවා. ගොරෝසු කරන්න හදන නිසා මේ ගොරෝසු වෙන දෙයට බුදියන කොටිය ඉන්න පුදියට බුදියන් නරපා. යම් අනුග්‍රහයක් කරන්න ඕනේ අනුග්‍රහය කරන්න නම් මොකද්ද කරන්න ඕනේ? අනුග්‍රහය නිකන් හිටපන්. කරන හැම දෙයක්ම අකුසලයි. හැමදේම කිංචනයක් හැමදේම ඉංජිනේරයක් හැමදේම චංචලයක් හැම දේව ප්‍රපංචයක්. චංචල ඉන්ජන කම්පන ප්‍රචංචල නැත්තන්ට ගියාන නිවර නෙවෙයි ඒක. මේ තියෙන කක්කාවට විකල්පයක්. ඒකට උඹට දෙකක් තියෙනවා නේද? කරවමනේ තිබෙන නිවන් පැත්තට යන්න පුළුවන්. පැහිය වෙන්න ගියොත් අයිය වෙන්න ගියොත් අවශ්‍ය ගන්න පුළුවන්. මේකට උඹ යන්න බලපන්. ඒක බලපන් කොච්චරක් උඹේ තකතිරකම නිසා මේ tempat එන්නේ අවශ්‍යනවාද කියලා. ඒත් රාත්තල් ගන්න දන්නවනම් හරි. මමයි වෙන කවුරුත් නැහැ. අපි කාටවත් හේතු කරන්න ගියාට ඒක ආත්ම සංඥාවෙන් කරන තකතිරුකමක්. මගේ මොඩගම විතරයි. අර 탁ුණක් ගියේ. ඒකේදී ඒ අල්ලගත්තු කුරුළු පැටියා ඌ අඬන්නේ මේක මගේම වැරද්ද. අම්මා කියපු දේ වුණා නම් මේක වෙන්නේ නැහැ. අර කුරුල්ලගේ පහුරේ අහුවෙලා ඉන්න ගම මෝ කියනවා. කාටවත් දොස් කියලා වැඩ නැහැ. මගේම වැරද්ද. ඉතින් කුරුල්ලා අහනවා මේ රාජාලියා කාටද ඒකෝ තෝ කතා කරන්නේ? වැඩක් නැහැ. කාටවත් කතා කරලා වැඩක් නැහැ. මගේම වැරද්ද. තෝ හිතනවත් ඔගේ අම්මා දෙය ඇහුවයි කියලා තෝ මට නිදහස් වෙන්න පුළුවන් වෙයි කියලා. ඕන්න මම නිදහස් කරන පළ. ඉන්සා කොයි වෙලාවකරි කිව්වොත් මගේ කර්මෙට මෙවිච්ච දෙයක් මිසක් මේ මිනිහ මොනව කරන්නේ? අහස මොනව කරන්නේ? කිං කයිලා මොකද්ද නක්කත් තාරකාවලිය මොනව කරන්නේද? නංගාන නංග අජරවති ගඟ ප්‍රකපුත්‍ර ගඟ උඹට මොනව කරන්නේ? උඹේ හිත තකතිරු නම් ඔය මොකක්වත් ඕනේ නැහැ. ඉතින් වෙන දේ බැරි වෙනකොට නම් ඉතින් ළඟින් දෙයියන් වැන්දර කමන්නේ අතහරණම් කරගන්න බැරි නම් දෙයියෝ බම්බු ගහන්නේ දෙයියෝ තියෙන ওই චක්‍රමනේ දෙයියෝ කාටවත් උදව් ගන්න. උඹට පුළුවන් නම් ගැලවියන් ගැලවෙන්නේ කොහොමද? සංසිඳනවා කියන්නේ කෙලෙස් සංසිඳනවා. හිත සිවුම් වෙනවා. ඒක ඍතුකන් සංසිඳ කියනවා ලොකු කණ්ණාඩියෙන් බැලුවොත් ලොකු චිත්‍රයක් බලන්න පුළුවන්. කණ්ණාඩි කඩලා බැලුවොත් පොඩි චිත්‍රයක් නේ පේන්නේ. ඒ වගේ තමයි හිත කඩ කඩ වුණොත් පේන චිත්‍රේ කොටස්. මුදේ පළල් චිත්‍රයක හිටියොත් මුළු ලෝකෙම හිතට පේනවා. ඒකලත් විමුක්ති වෙන තැන, ක්ෂය වෙන තැන, වැය වෙන තැනට ගියොත් නිවන් මාර්ගය. මේක වඩන විසා විස්තර කර කර බලන්න ගියොත් ඉතින් අර ප්‍රමාණයට කක්ක වැවෙනවා. ඒ වුණාට කර්බනේ හිටපු ගමන් කක්කව ගෙවෙන එක ස්වභාවය. ස්ථිර හානියක් වෙන්නේ නැහැ. කෙලස් වුණාට ස්ථිර හානියක් වෙන බව ආයෙත් දන්නම් ආට් එක නිකන් ඉන්න ආයෙත් tempත් වෙනවා. ඒක ලක්ෂ වාරයක් කරලා බලන්න නිශ්චල ගලවකට ගලක් ගහලා බලන්න. ගල් ගහනකම් කැළඹෙනවා. ගල් ගහම නැත කරපු ගම ස්වභාවයෙන්ම තැම්පත් වෙනවා. තැම්පත් වීම සඳහා කරන්න දෙයක් නැහැ. කරනවා නම් කරන්න තියෙන ඊසීම සඳහා බලන්න. ඉතින් මම දන්නේ ඒක තමයි මම දන්නේ මම ප්‍රශ්නේ වලට තීරණ නම් ඕක තමයි මට කියන්න තියෙන්නේ. ඒ කාලය ඇතුළත ඒ මිත්‍යා දෘෂ්ටිය ටික ටික තියෙනවා. මේ ඇවිල්ලා බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. ඒක දර්ශනීය සම්පන්නභාවයේ දරා ගන්න බැරි වෙලා ඒක බලාගෙන උපේක්ෂාව අඩු වුනහම එයා සසරට ආපහු වැටෙනවා අනිත්. ඔව්. මාර්ග ඥානයක් වැටෙනකන් රිවර්ටි බලාපව හැරිලා යන්න පුළුවන්. හැබැයි මතක සටහනක් ඉතුරු වෙනවා. මේ පාරේ කරදර අඩු පාර මේ කරදර පාර. ඒකට කෙනෙකුට බලපාන්න බෑ. ඒ කෙනාම පාරවල් දෙක දැනගෙන තියෙද්දිම කරදර පාර තෝරනවා. කරන්න දෙයක් නැහැ. කර්ම ගෙවෙනකම්, තකතිරුකම යනකම් ඇස්සොඳට තිබේ නම්, යන්න පාරක් තිබේ නම් කිම බැදිවල යන්නේ මං මුලා වූ එක කුසේ. කරන්න දෙන්න උට ගහන්න යන්න එපා. යෝගේ හැටි ඒ කර්ම ශක්තිය වල හැටි පිටචර ලස්සන ඍජු පාරතියෙදී අර චක්‍රපාරේ වංකපාරේ ගමන් කරනවා. ඒකේ ලොකු අත්දැකීමක් එයා ලබනවා. එයා කියන මේ කරදරෙන් හානියක් වෙන්නේ නැහැ. හානියක් වෙන්නේ කරදර කරදර කරදරයට කරදර ගත්තොත් විතරයි. කරදර හිට කරදර ගත්තොත් හානියක් වෙනවා. ඕක ගණන් ගන්න එපා. ඕක දිහා ඕක මෑච් කරගත්ත ඉතින් ඉන්න. එහෙන් එන්න ඕන හැබැයි. මම හිතන්නේ මේ සිඩ්නි වලට යන්න වෙලාව හරි මම දන්නේ නැහැ කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා මට කියලා තිබුණේ නැහැ. අපි ඉන්නේ සාකච්ඡාවේ කවුද මේ චිත්‍රා ඔක්කොම එකෙක්වත් ඔක්කොම පුදු. මේ මේ සිඩ්නි කොහමද අපිට කනෙක් වෙන්නේ? සිඩ්නි කට්ටිය කොහොමද අපිට කනෙක් වෙන්නේ? ඔන්න මේ ලයින් එකේම තමයි ඒගොල්ලෝ වෙන්න මම ඒකට නම්බර එක දුන්නා. ඔව්. ඒගොල්ලෝ ඩයල් කරා ඒ වෙලාවට. හරි. ඉතින් අපි එතකන් අපේ සාකච්ඡාව කරගෙන යනවා. තමයි ස්වාමීන් වහන්සේ. ඒ නිසා ඔය අපි කතා කරලා හිටපු එක දර්ශනීය සම්පන්න කියලා කියන එකයි මිත්‍යා දෘෂ්ටිය එක තැන තියෙන්න බෑ. අන්ත දෙකක් නේ. මිත්‍යා දෘෂ්ටිය තියෙනවා දර්ශනීය තියෙන්න බෑ. මිත්‍යා දර්ශනය දර්ශනය එක තැන තියෙන්න බෑ. නමුත් මේකෙන් මේකට මාරු වෙන්න පුළුවන්. ඉතින් මාරු වෙන අවස්ථාවේ තමයි සීක පුද්ගලයාත් ඉන්නේ එතන. සූතවත් අරිසාවකයාත් ඉන්නේ එතන. වරින් අර මිත්‍යා දෘෂ්ටියට යනවා වරින් අර සම්මා දිට්ඨියට යනවා. එයා මේ දෙක කලවම් වෙලා ඉන්න තාකල් පෘ탁 පෘ탁 කියන. යම් කිසි කෙනෙක් මේක දැනගෙන මිත්‍යා මාර්ගය අතහැරලා සම්‍යක් මාර්ගයට යන්න ඕන නම් එයා සම්මා වාචා පටන් ගන්නවා. මේ මේක තේනවා. එයා කතා කරන දේ දැනගන්නවා පැටලෙන දේවල් කතා කරන්නේ. අම්මා කම්මන්තේ පටන් අර ගන්නවා. අනවශ්‍ය වල්බූත වැඩ කරන්නේ කරපු ගමන් පිස්සු පිහට වට වෙනවනේ. සම්මා ආජීවී පටන් ගන්නවා. යහපත් ජීවන රටාවකට වැටෙනවා. ඉතින් ඒ නිසා ඒ සම්මාදිට සම්මා සංකප්ප හරි ගියා නම් සීලයට ආපහු එකෙන් ආරෝපණයක් යනවා. එතකොට මේ සීලය <clears throat> ලෝකයට පේන්නේ අකිරිය. කිරීමක් වශයෙන් නෙවෙයි. වෙනදා කරන කතාව නොකර සිටින් ගැටියක් පේන්නේ තියෙනවා. වෙනදා තරම් නානාපරර ගංශබා බිස්නස් වලට අත දාන්නේ නැහැ. වෙනදා විදියට උපයන්න හදන්නේ බඩ අවශ්‍යතාවෙන් එහාට. බඩ රස්සාවෙන් එහාට උපයන්න යන්නේ. බේසික් අවශ්‍යතාවයකට යනවා. ඉතින් ඒ නිසා ඒ පුද්ගලයාගේ ඒ සීලයේ ඇති වෙන නිහඬ භාවය ඒකට කියනවා සිල් සුවඳ කියලා දස දිස පැතිරෙනවා. භාවනා කරන මනුස්සය එන්නේ එන්නේ යන්න පාරක් තිබේ නම් ඇස් හොඳට තිබේ නම් කිම බැදිවල යන්නේ. තවත් ඒ චීටි බැදිවල යනවනම් එහෙනම් ඉතින් අහල පහලේ මිනිස්සු තේරෙන තේරෙන මේ මනුස්සයා තාම අංජබජල්. මිනිසුන් තේරුම් ගන්න කල් යනවා. ඒක හරියට නම් තමන්ට තේරෙන්න ඕනේ. තමන්ගේ සීලයේ කය වචන දෙකේ හැසිරීමේ අර සම්මාදිට්ඨියට නතු වෙන විදිහට අනුග්‍රහ වෙන විදිහට යනවා. ඒ කියන්නේ මේ පරිණාමය අනිත් පැත්ත හැරවිලක් නේ. පරිණාමය යන්නෙම ಜಾතිය බෝ කරන්නේ. මේක පැවැත්මට නෙවෙයි දැන් යන්නේ පැවැත්මට. ඉතින් යා බොහෝම ඉවසිල්ලෙන් අර ශික්ෂාපද නැවත ආවර්ජනය කර කර ඉක්මෙන්න බලනවා. ඉක්මෙච්ච ගමන් ආනිසංසයක් වශයෙන් සම්මා වායාම එනවා. පුදුම එනර්ජි එකක් එනවා. උදේ ඉඳලා හැන්ද වෙනකන් නිකන් දුවන ඩයිනමෝ එකක් වගේ. සදාචල යන්ත්‍රයක්. ඒ නිසා යාට පේනවා සතිය වඩන්න ඕකයි වෙන මාමුඩ ගහන්න ඕනේ නැහැ පන්සල් යන්න ඕනේ නැහැ කොහේ හිටියත් සතිය හිටපන් මොකද නිතරම වීර්යය තියෙනවා සතියට අවශ්‍ය කරන වීර්යය තියෙනවා ඒකට දඹදිව යන්න ඕනේ ඉතින් වීර්යය තියෙනවා නම් සතිය තියෙනවා නම් සමාධිය තමයි ඉන්නේ කාටවත් බෑ මිනිහ බිම දාන්න බිම දැම්මට අර පයින් ගහන බෝනික් එකක් ඉන්නේ අර පයින් ගහවට මොකද ගෙලින්ම නැගිටින්නේ ඒක නැහැ ගෙනත් තිබ්බට මං ගේනවා යන යන වෙලාවේ. ඒක හොයන් ටම්බ්ලින් කෙලී කියලා. දැන් තියෙනවා ලංකාවෙත් තියෙනවා. පෙන්ගුයින් කෙනෙක් විසි කරපුවාම එයා මෙහෙම මෙහෙම වෙලා නැගිටිනවා. ඊට පහන් දැල්ලට හුල පිම්බහම පස්සේ මෙහෙම වෙලා නැගිටින්නේ. කවුරු ඇවිල්ලා මොන්න කකුණු හරපේ දැම්මත් හිටින්නේ නැහැ. ඉතින් මේ ධර්ම પરම්පරාවක් තමයි අරහස්ඨංග මාර්ගයේ තියෙන්නේ. ඒක සම්මා විමුක්ති සම්මා විමුක්ති ඥාන දර්ශනය. යා තේරෙනවා. මේ ලෝකේ දුක් නැතිවීම නෙවෙයි වෙලා තියෙන්නේ දුක් ගහ ගන්නෑ. කනකට ගන්නෑ. මිනිස්සු කට උල් කර කර කියනවා අරකයි මේකයි. ඈ? අමාරුසේ වගේ මට වුණා. නෑ මං කිව්වේ නෑ මට වුණා. ඇහෙනවද? ඇහෙනවා. මම මේ මීටර් එකේ ඉඳලා කතා කරන්නේ ධම්මජීව හාමුදුරුවෝ ආ සොයනද මේ ඇහෙනවා සොයනද එතකොට අපි දැන් මේ පැයක සාකච්ඡාවක් කරලා තිබුණා. දැන් අපි <coughs> අවස්ථාව දෙනවා සිටි නගරෙට. මොකද්ද නම මොකද්ද? සුරංග ස්වාමීන් සුරංග සුරංග ඔය බලංග ඒකවත් මතක නැහැ කොහෙද ඉතින් සතිපාසලක් කරන්නේ. ඉතින් කොහමද දැන් ඔයා මේ විනාඩි 30 හෝ 60 බලාපොරොත්තු වෙන්නේ මොන විදියට ගත කරන්නද? ආ ස්වාමීන් වහන්සේ දැන් මේ සතිපාසලේ කට්ටිය මෙතන ඉන්නවා. මේ අපි කමඨාන් වාර්තා පහක් තියෙනවා. මේ ප්‍රශ්න කීපයක් තියෙනවා. අපි මේ දැන් කාර්යංක භාවනාව සහ සක්මන සම්බන්ධයෙන් කමඨාන් වාර්තාව ඔබ වහන්සේට ඉදිරිපත් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. ආ තේරුම් භාෂාවෙන් තමයි. අපේ මේ හොඳ එතකොට අපි කට්ටිය තමයි ඉන්නේ ලංකාවේ. මතක තියාගන්න අපේ මෙහෙත් සංඛ්‍යා වංශලා 29කට වගේ කිට් වෙන සංඛ්‍යාවක් ඉන්නවා ගියොත් ඉන්නවා 10ක් 15ක් විතර වගේ මෙල්බන් නගරේ ඉන්නවා. අපි ඔක්කොම සතිපාසලේ පොඩි දරුවන්ට අවුම්කම් දෙන්න ලෑස්ති. වාර්තා ඉදිරිපත් කරා. අවසරයි ස්වාමීන් වහන්සේ. මේ සතිපාසලේ මේ ඉන්ස්ට්‍රක්ටර්ස්ලා මේ ලොකු අයගේ මේ ළමයි නෙමෙයි ස්වාමීන් වහන්සේ. අන්න ඕක තමයි කැත වැඩේ. පොඩි උන්ගේ නම පාවිච්චි කරලා මහේ කාලා බා ගන්නවා. කමන්නේ කමන්නේ. අපි ස්වාමීන් වහන්සේ දැන් සතිපාසලට කලින් මේ මුළු දවසේම අපි මේ භාවනාවේ නිරත වෙනවා. දැන් අපි මාස 7-8ක විතර කාලෙකින් නම් එහෙම තමයි කරේ. මේ ඒ ඉන්ස්ට්‍රක්ටර්ස්ලා තමයි ඉතින් අපිට මේ අහුපේ වහන්සේව සම්බන්ධ කරගන්න පුළුවන්ද කියලා මේ කමඨාන් වාතාව ඉදිරිපත් කරන්න. හොඳයි අපි අහුම්කන් දෙනවා. ඉදිරිපත් කරන්න ඒගොල්ලම ඉදිරිපත් කරනවද නැත්නම් සුරංග කරනවද? ආ දැනට ස්වාමීන් වහන්සේ මංගාව කමඨාන් වාතාව දෙකක් තියෙනවා. අනිත් ඒවා ඒගොල්ලෝ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි අපි කන් කන් යොමු කරනවා. අවසරයි කන්නත්. ආම් පළවෙනි කමඨාන් වාස්තාව ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ. මීට පෙර කමඨාන් වාස්තා කීපයක්ම ලියා ඇති අතර මේ වාටික වැඩමුළු තුනකට සහභාගී වී ඇත. මේ කමඨාන් වාස්තාව සක්මන් භාවනාව සම්බන්ධයෙන් අද දිනේ සක්මන් භාවනා දෙකක අධ්‍යයනින් පහත වේ. වම සහ දකුණු වශයෙන් පාදයේ යටිපතුලේ දැනීම ගැන අවධානය යොමු කරමි. පාදයේ එසේන හා තබන විට බරෙහි දැනෙන වෙනසක් ගැටෙන විට තදවීම පීඩනය පැතිරී යාම සමතුලිත වීම සීතල උෂ්ණ ප්‍රතිරීම වහවහ නිරීක්ෂණය කිරීමට හැක වම සහ දකුණ අතර වෙනස්කම් වැටහේ උකවේගාවකින් නොකඩවා සතිය වට පහක් පමණ පැවැත් වූ පසු දැනීම බොඳ වී ලිංගහා පාදයේ කෙන්ඩා දෙකට දැනීම මාරු වේ. ක්‍රම ක්‍රමයෙන් ධනහිස පාදයේ උඩ කොටස පිටුපස කොන්දේ යට මැද දැනීම ඇති වේ. මේවා මස්පිඩු චලන පීඩන කම්පන ලෙස දැනේ. විනාඩි 10කින් 15කින් පසු මුළු ඇඟෙහිම මෙවැනි දැනීම් ඇති වේ. පාදයන් වල සියලු විස්තරත් අනෙක් කොටස් වල සියලු විස්තරත් චලනය වන ආකාරයත් එක පාදයක් එකවර බර ගැනීම ආදී වශයෙන් වම් සහ දකුණු ශරීර වෙන්වෙන් වශයෙන් වැඩ කරන අයුරු දැනේ. ඇතිපියවන බර ගතිය පවා දැනේ. මේ ශරීරයේ අවටට සම්ප්‍රේෂණය වන්නාක් මෙන් ශරීරයේ වටා ඇති සුළඟ උණුසුම් ගති සියල්ල දැනෙන්නාක් මෙනි. ශබ්ද සිතුවිලියටත් බාධා නැත. අවශ්‍ය නම් ඒවාට සිත යොමු කළ හැක. මේ වන විට සක්මන નિરાයාස වී ගමන් කරයි. හැරෙන අවස්ථාවේ පෙනෙන රූප මාරුවන හැටි නිරීක්ෂණය කළ විට රූප මාරුවන විට ඇතිවන විඩාව දැනේ. ශබ්දයක් ඇති විට විඩාව දැනේ. සක්මන නිරීක්ෂණය කළ විට විඩාව දැනේ. සියලුම නිරීක්ෂණ නවතා සිත මැද තියාගෙන සිටීමට කැමැත්තක් ඇති බව නිරීක්ෂණය කරමි. මෙසේ පැයක් පමණ බාධාකින් තොරව සක්මන් කළ හැකිය. මේ සම්බන්ධයෙන් ඔබ වහන්සේගෙන් වැඩි විස්තරයක් බලාපොරොත්තු වෙනවා. මේක අන්තිමට කියලා තියෙන විදිහට මේ ඔක්කොම වටේ සිද්ධ වෙද්දි මැදට වෙලා බලානින් එක තමයි ඉබ්බා කරදරයක් වෙච්ච වෙලාව කට ඇතුළට ගිහිල්ලා සම්පූර්ණ අවදියෙන් නමුත් අඬු අකුලගෙන ඉන්දිය සංවරය කරගෙන ඉන්නවා. එතකොට ඉබ්බා දන්නවා දැන් වටේ පිටේ මොකක් හරි අනතුරුදායක දෙයක් තියෙනවා. මම මේ අකුලගෙන ඉන්න තාක්කල් අරසාවක් තියෙනවා. හැබැයි අරසා තියෙන වෙලාව කෑම හොයන්න බෑ. ගමන් යන්න බෑ. ඉතින් ඒ නිසා අන්නේ වගේ අකුල ගැනීමක් ඉන්දිය සංවරයක් වෙනවනම් අපි බාහිර පිළිබඳ පූර්ණ අවධියක් තියෙනවා. හැබැයි ගෙහිමියා ගේමද අවධියෙන් ඉන්න ගතියකට එනවා. ඉතින් මේකෙදී අපි දෙන්නේ අවධිය සමස්තෙට. මුළු ලෝකෙටම එකම අවධියක්. මේ හුස්මෙද මේ වමද මේ දකුණද නැහැ. අර කියන අර කියන විභජ්‍ය රිඩක්ෂනිසම් නැහැ. නමුත් භාවනා පටන් ගන්නකොට අපි වම දකුණ බලලා තමයි එහෙම නැත්නම් එක පුද්ගලික ක්‍රියාවලියක් හරහා තමයි යන්නේ. සමහර විටක එහෙම යනකොට <coughs> වම දකුණ බැලීමේ විස්තර අස්තර හරහා රිඩක්ෂනිසම් වල කෙලවරට යන්න පුළුවන්. එහෙම නැත්නම් අර වගේ සමස්ත ධ්‍යාන වල යන්න පුළුවන්. බලලු කරත් වැටෙනවා, කකුලත් වැටෙනවා, උලන් වදිනවත් තියෙනවා, හද්දත් ඇෙනවා. ඔක්කොම තීදී අවදියකුත් යන්න පුළුවන්. ඉතින් මේ දෙක අතර මේ මාරුව කියන්නේ නැතුව කෙරෙන්නේ. ඉඳපුවන් අරමුණ ඇතුළට ගිඳා වහිනවා. ඉඳපුව අරමුණ බොහෝ අරමුණු අතර මේ අරමුණ අසරමං වෙනවා. ඒක ලියවිලා තියෙනවා මට බොඳ වීමක් වෙනවා කියලා. ඉතින් මේ බොඳ වීම සතියේ නැතිවීමක් සමාධිය නැතිවීමද නැත්නම් සමස්තයට යන්න ආරාධනාවක්ද කියන්න බෑ. ඉතින් නිසා මේ වார்த்தාව හොඳයි. මොකද හේතුව හැමදේම වාර්තා වෙලා තිනවා පහු වෙනකොට ඒ යෝගාවචර තේරෙයි යම් ප්‍රමාණයක් අරමුණේ තොරතුරු ගත්ත ගමන් හිත සමස්තයට යනවා උඩ කුමරු වතුර පිරුණා පස්සේ පල්ලෙහා කුමරට කැස්කේඩ් වෙනවා වගේ ඒ නිසා ගත්ත අරමුණ පුළුවන් තරම් තොරතුරු හැයන ඔයාන ගියාට පස්සේ එක තැනදී යා නතර වෙලා එයා ඊගාව කුපුටට වතුරට ඊගාව කියන්නේ සමස්තයට යනවා අන්නේ සමස්තයට යන වෙලාවේදී කම්මැලිකමක් එනවා පාළු ගතියක් එනවා බොඳ ගතියක් එනවා මේක සෞඛ්‍ය සම්බන්ධ බොඳ වීමක්ද කම්මැලිකම අඥානපේක්ෂාදි කියලා තෝරන්න ලීසි නෑ ඒකයි වාර්තා ලියන්න හේතුව. එහෙනම් මේක නැවත නැවත වෙන්න දෙන්න මේ බලාන හිටපෙක බොඳවීම සතියේ තියුණු භාවයක්. අර පුද්ගලික දේ බලබලා හිටපෙක සමස්ත බලන්න යන එකක්. ඊට පස්සේ ආයෙ පුද්ගලික දෙයට එන්න පුළුවන්. පෞද්ගලික ලක්ෂණ පොදු ලක්ෂණ කියලා කියනවා. ඉතින් මේ විදිහට දිගට කරගෙන ගියොත් මුළු ගමනම තියෙන්නේ ඇඟ ඇතුලේ. බාහිරට යන්නේ අතීතයට යන්නේ අනාගතයට යන්නේ වෙන කෙනෙක් ගැන හිතන්නේ වෙන තැනක් නැහැ. ඇතුළෙම වුණත් පළු දෙකක් තියෙනවා කියන්නේ මම උත්සාහ කරන්නේ. ඒ නිසා මේ විදිහට සජීවී වාර්තා සපේනවා නම් අනිත් දවසේ භාවනාවට යනකොටම ඔය මට්ටමින් භාවනාව පටන් ගන්න. ආයෙ බිඳුවට බහින්න ඕනේ නැහැ. වාර්තා උනේ නැත්තම් කියන දේ පිරිසුදු නැත්තම් ආයෙ බිඳුවේ ඉඳලා පටන් ගන්න ඕනේ. ඉතින් අපි යනවා ඊගා වාතාව ගන්න. කරුසාවෙන් ආස. ඔව්. මම වතුර මම වතුර දෙකක් පමණ කටි දියුණු කර ගැනීම උත්සාහ ගනිමි. තනම පසුගිය මාස දෙකක පමණ කාලය තුළ දිනපතා කුරුකුචි දීමේ චර්යාව මගේ මගේ හැඟීම මම දැන් ඉදිරියට කරන්නේ මම පරයන්ක භාවනාවේ අත්දැකීමයි. මම පරයන්කේ වාඩි පසු සිටින ඉරියව්ව දෙස මෙනෙහි කරමි. ඉන්පසු ඊටමත් සුළු කාලයකදී හිත වේගයෙන් සිටිවිලි කලා ගමන් කරයි. ආනාපානය දෙස බැලීමට පටන් ගැනීම හෝ සිටීමට පෙරම සිට සිටිවිලට යොමු වේ. ඉන්පසු විනාඩි 20ක් ඉතිහාස කරන කාලයක් කිසිවක් නොදැනී නිින්ද යාගෝ නොයාගෝ වැනි ස්වභාවයකට පත්වේ. එම කාලයේ අතරතුර තදබල සිතුවිලි රාශියක් සිදුවීම් විවිධ සිදුවීම් කරා සිදු දිවින බවට මතකයක් ඇත. මෙම නිදිමත වැනි ස්වභාවයෙන් අවදි වන්නේ කකුලේ පළව දණහිස වල්ලුකර ප්‍රදේශයෙන් මතුවන අධික වේදනාවක් තමයි. ඉන්පසු උතුරි පරයන්කේ කාලය මේ වේදනාව ගැන ප්‍රතිමත්ව සිටීම උත්සාහ කරන්නේ. වරින් වර අධික වේදනාව සහ සිතුවිලි අතර මාරු වෙමින් භාවනා අරමුණ මාරු මාරු වනු බැරි. මාගේ සතිය දියුණු කර ගැනීමට ඔබ වහන්සේගේ කාරුණික අවවාදන් ශක්තන ප්‍රතිම. මේකෙත් තියෙනවා අර විදියට නිදිමතක් ඒක ඇත්තටම තෝන්තු භාවයක්ද නැත්නම් මේ තියෙන දේ පොඩ්ඩ ඈත් වෙලා බලන ගතියක්ද කියලා ඒක සමහරලාට තීන මිද්දේට බරනම් කරදරීමක් වෙනවා. යම් විදියකට මේ තියෙන දෙයම දුරස්තෝ බැල්මකට ගියොත් සිද්ධිය පේනවා. හැබැයි ඒකෙන් කිසි කැවෙන ගතිය නැහැ. කුප්පන ගතිය නැහැ. සිද්ධිය දිහා බලන්න පුළුවන්. ඒක හරියට මේ ටෙලි නාට්‍යයක් බලන වගේ. Taman තමයි ප්‍රධාන නළුවා. Taman තමයි ප්‍රධාන නිරීක්ෂකයා. Taman තමයි ප්‍රධාන නිෂ්පාදකයා. Taman ඒ වෙලාවෙම බලනවා. එතකොට නිකන් මේක මේ මැරිලා ආයේ ඒ ඒ මිනියට ආවේශ වෙන්න හදනවා මැරිච්ච මලමිනිය මැරිච්ච පෙරේතයා මල පෙරේතයා ඇවිල්ලා අර තමන්ගේ මිනියට ඇඳ හදනවා වගේ. මල අවුලයි. ගෙදර මිනිස්සුත් මතුරනවා ඉලවනවා. ගෙදර මිනිස්සුත් කැමති නැහැ මල පෙරේතෙක් කෙනාට. මීයාකත් ඇවිල්ලා අර මිනියටම එන්න හදන. ඒ වගේ තමන්ගේ ඇඟ පේන්න පටන් අර ගන්නවා ක්‍රියා කරන හැටි ඒක තෝන්තු කරන සුළුයි. ඉතින් ඒ නිසා ඥානන්ද සාංශේ කියනවා වරින් වර තමන් තමන්ගේම අවදාහන අවමංගල්‍ය උත්සවයට සම්බන්ධ වෙන්න ඕනේ කියලා. ශරීරයට ඇවිදින්න දීලා බලහන් ඉන්නවා මේ රූකඩේ ඇවිදින හැටි. ශරීරයට ඉඳ ගන්න දීලා බලහන් ඉන්නවා මෙයා ඉඳගෙන ඉන්න හැටි. කන්න දුන්නාම මේ සතෙකුට කන්න දීපම සතෙක් කන හැටි බලනවා වගේ තමන් කන හැටි බලනවා. කතා කරන හැටි බලනවා. ඉතින් මේ විදිහට තමන් කණ්ණාඩියක් ඉස්සරහ ඉඳගෙන කරන්න පටන් ගත්තා වගේ බලනකොට ඒ දර්ශනය හරීම අමුතු කරන සුළු එකක්. ඒක හරියට තමන්ගේ ෆොටෝ එකක් දිහා බලනකොට කොච්චරද බලන්න පුළුවන්. කට්ටිය කියන ෆොටෝ එකක් දුන්නොත් තමනුත් ඉන්නවනම් තමන්ට වෙන මොනවක් අපේන්නේ නැහැ. පේන්නේ වර තමන්ගේ ෆොටෝ එකම තමයි. මෙන්න මේ දෘෂ්ටි කෝණය තමයි සරුවචනාංශේ කායේ කායානුපස්සී විහෙරති කියලා තියෙන්නේ. එනිසා දෘෂ්ටි කෝණය හරි. එතකොට මේ වෙන්නේ තෝන්තු වීමක්ද නැත්නම් ඇතිදේ විරංජනේ වීමක්ද? ඇතිදේ නිර්වින්දනේ වීමක්ද? ඇතිදේ නිරුද්ධ වීමක්ද? ඇතිදේන් විමුක්ත වීමක්ද කියන එක කවදාක ස්වභාවයෙන් වෙන්නේ ඒ වෙන්නෙම නෑ මේක කම්මැලිමයි වෙන්නේ. ඒක බුදු කෙනෙක්ගෙන් අහනවා මේක තමයි නිවන් දකින්න ඉස්සෙල්ලා මේ දේවල් තියෙනවා විරංජනේ වෙනවා. ඒ දේවල් මොනවාද කියන්නේ මේ නිර්වින්දනේ වෙනවා. ඒ රස විඳ ගන්න බැරුව යනවා. ඒක නිකන් මේ ෆේඩ් ඔෆ් වෙනවා කියලා කියන්නේ විරංජනේ වෙලා යනකොට බොද වෙලා යනවා කියන්නේ මල් මල් චීට් එකට ක්ලෝරින් ගහපුවාම වෙන දේ බොඳ වීමක් වෙනවා. ඊට පස්සේ පොඩි ඈත් වීමක් වෙනවා. මේ ජීවත් වෙද්දිම මේ අත්‍යන්ත දෙයක් අරන් තියෙන. තමන්ගේ ශරීරය, තමන්ගේ ආනපන, තමන්ගේ වම දකුණ. ඉතින් මේක හරියට කියව ගන්න පුළුවන් කෙනාට තේනවා නිවන් දකින්න අවුරුදු 7ක් යන්නේ නැහැ කියලා. ඔත් මේක එනකොට මේකට බය වුණොත් අත්හානගත වෙලා තියෙන, එක්සෙන්ට්‍රික් වෙලා තියෙන නූල් බඳින්න ඕනේ අනම්මනම් කිව්වොත් ඉතින් අවුරුදු 7ක් නෙමෙයි බුදුරු 7 දෙනෙක් පහල වුණත් මූට තියෙන්නේ සත්‍යයට බයක්. විමුක්තියට බයක්. ඒක මානවයා තුළ තියෙන සදාතානික ගතියක් fear of freedom. නිදහසට බයයි. විමුක්තියට බයයි. මේ ඔක්කොම කුණු කන්දල් බදාගෙන ඉන්න තියෙනවනම් ඒ තරම් ජීවිතේ ජීවත් කරන සුළු ගතියක් නැහැ. ඒ නිසා මේක දෙවිදියකට බලන්න පුළුවන්. එකක් තමයි පාලනයෙන් ගිලිහීමක් කියලා අනිත් පැත්තෙන් කියන්න පුළුවන් දුකෙන් ඈත් වීමක් කියලා. මේ ඔක්කොම පාලනය කරන්න හදන මිනිහට පේන තියෙන්නේ මගේ ශරීරවත් පාලනය කරගන්න බෑ. ඉතින් එයා ගිහිල්ලා වල ඩිමෙන්ෂියා වලට බේත් බොනවා. මේ මේ පිළිත් නූල් ගැට ගන්නවා. අපනූල් දානවා. පඳුරු අයින් කරනවා. තව කෙනෙක් හිතනවා අනේ ඉන්නකොටම මේ මගේම ශරීරේ මමම හොඳට බලනකොට පේනවා මේක වැඩ කරන්නේ කොහෙදෝ භූත දෝෂයකට වෙන කායික වැඩකට මේක දිහා බලන්නේ. ඉතින් මේ බැල්ම කවුරු හරි බලනකොට සමාජය කැමැතිම නැහැ. සමාජයේ මේ මිනිහ එක්ක මරනවා එක්ක හිර මේ පිස්සන් කොටුවට දානවා. මේ දර්ශනේ දකින්නට කැමැති නැහැ. ඉතින් මේක හොරෙන් කරන්න කියනවා. මට ධම්මික හමුදුව කිව්වේ අවුරුදු 40කට ඉස්සර කරපන් කිසි කෙනෙකුට දැනෙන්න කියන්න එපා. මොකද මේ ලෝකයා එකතු කරන જાති ලෝකයක්. බදා ගන්නවට කැමති ලෝකේ ඉතින් උඹට මෙහෙම ගැලුණා කිව්වොත් උඹ අනගහන ගිල පෙසම් කොටුයි දාන. ඉතින් ඉන්නේ හැබැයි හොඳ බඩුව ඒක ඒකේ ලාභයක් තියෙනවා. ඉරකෙදට ගියා නම් ඉන්නවා ප්‍රාතන් වහන්සේලායි ඔක්කොම 이르දි ප්‍රාත්‍යහාරය ගන්නක ඔක්කොම ඇතුලේ ඉන්නේ. එළින කට්ටිය තමයි හම්බ කරන කන කට්ටිය. අර කට්ටිය නෑ. يعني නිකම්ම ගෙනලා කණ්ඩක් දෙනවා. 이르දි ප්‍රාත්‍යහාරය වෙනනුන්ට තේනවා පිට ඉන්න පිස්සන්ගේ හැටි. නිසා පිස්සන් කොටුට යන්නේකත් නරකම නෑ. ඒ කරවන ඉන්න ගියාම තේරෙනවා මට වයර් මාරුලාද මුන්ට වයර් මාරුලාද කියලා. ඒකට බුදුන් දිහාට හැරෙන්න කියනවා. සත්පුරුෂයන් දිහාට හැරෙන්න කියනවා. ඒ නිසා මේක දිහා නැවත නැවත දාලා බලන්න මේ විදිහට මේක නිබ්බින්දම් විරජ්‍යති විරජ්‍යම් විමුක්තති විමුක්තම් විමුක්තවිච ඥානං හෝති කියලා බුදුරජාණන්සේ කියනවා. මේක නිබ්බිදාවක්. මේක බොඳ වීමක්. මේක නිකන් මේ ෆේඩ් ඔෆ් වෙලා යන එකක් තියෙනවා. විරංජන වීමක්. අන්න මේකට කැමැත්ත තියෙනවා නම් ලෝකේ සිදුවෙන හැම විනාශයක්ම සතියේ කාරණාවක්. දුක්ඛ සත්‍යයට කිට්ටු වීම. ඔය මේක විනාශ වෙන එකක් තියෙන මේකේ ආය කවුරු පැලතර ඒවට හරියන්නේ නැහැ. විනාශ වේවා කියන එක නෙවෙයි මේ කියන්නේ. මේ නාස්තික දෘෂ්ටියක් නෙවෙයි. විනාශ වීම ස්වභාවය. නස්සති විනස්සති. උගදී බලලා ඊට පස්සේ දැක්කේ නැහැ වාගේ. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අවසරයි ස්වාමීන් වහන්සේ. මම අද දිනේ අධ්‍යක්ෂින් මෙසේ වාර්තා කරමි. සක්මන් භාවනාව වම දකුණ වශයෙන් දෙපා එකු වෙන තබන හැටි මෙනෙහි කරනවා. මුලදී සිතිවිලි වලින් කර්මක බාධාවක් ඇති වුණත් විනාඩි 20ක් 20කට 30කට පමණ පසු මෙනෙහි නොකර දෙපා ඇසවන තබන ආකාරය දැකගත හැකිය. වරින් වර මේ අවස්ථාවේදී පවා සිතුවිලි වලින් කර්මක බාධාවක් ඇතිවීම. සිතුවිල්ලකට ගිය මොහොතේදීම ඒ බව වැටෙන්නේ දෙපා ගැටෙන ස්පර්ශයට සතිය නැවත පැමිණෙන නිසායි. සමහර සක්මනකදී පාදවල බරගතිය සම්පූර්ණයෙන්ම සෑහළු තත්ත්වයට පත් විය. පාද ඔසවන ගමන් කරන තබන ආකාරය මෙනෙහි නොකර බලා සිටීමට හැකියි. පරයන්ක භාවනාව මම පරයන්ක භාවනාවට ප්‍රථම ඔබ වහන්සේගේ යෝජනට අනුව සක්මන් භාවනාව අනිවාර්යයෙන්ම විනාඩි 40ක් පමණ කරමි. අද දිනේ සක්මනින් පසු පරයන්කයට ඉඳ ගතිමි. නාස්කාග්‍රේ දැනෙන ආස්වාස් ප්‍රාස්වාසයේ දෙස බලා සිටියේ. මුල් විනාඩි 5 පමණ තුර ගොරෝසු ගොරෝසුව දැනුණු සුලං රැල්ල සිහින් වරින් වර සක්මනේ වෙන්ම තරමක සිතිවිලි චිත්ත රූප හොල්මන් කරන්නට විය. නමුත් වඩාත් හොඳින් ආස්වාස ප්‍රාස්වාස දෙස බලා සිටින්න. හුස්ම රැඳෙනී ගියේය. මුළු වගේම රත් වී එන දෙසක් දැනුණා. අපෝ හිර වෙමින් හුස්ම රැල්ල සොයන්නට විය. ඔබ වහන්සේගේ ඕදනට අනුව මරණක් කමන්නටයි සිතමින් විනාඩියක් පමණ මෙසේ බලා සිටීමට හැකි විය. මුළු ඇඟම සම්භාහණය වී ඇති බවක් හැඟිය. එම පාර්වාංකය නැවත නැවතත් මෙසේ මෙසේ සිටීමට උත්සාහ කෙරෙමි. ඔබ වහන්සේට නමස්කාර නමස්කාර පූර්වකව ඕදනා බලාපොරොත්තු වෙමි. ඔය මේ විදියට අර සියල්ල වාංගු කිරීමට ගත්ත ආනාපානියත් ගිවිලා ගියාට පස්සේ අඩෙත් නැති වුණාට පස්සේ හිත හරියට මේ දිසා කාකෙක් වගේ නැවක් අතරමං වෙච්චාම උදාහරණ කපුටෙක් බලන්න ගොඩබිම තියනවා කියලා. ඕක බලනවා පුළුවන් තරම් මේ නැව එපා වෙලා තියෙන උට. නැවේ හිර වෙලා නින්ද තියෙන ඌ අටේ අවිජයිත බannෝ අහල පහල ගොඩබිමක් තියනවා කියලා. නැවියටත් ඕනේ ඒකම තමයි. ඉතින් බැරි වුණොත් මොකද වෙන්නේ කියලා අහනවා. අරු ඇවිදලා ඇවිදලා බැරි තන ආය ඇවිල්ලා කුඹ ගහවට වහනවා. ඉතින් ඒ වෙලාවේදී හිතත් ඒ වගේ පතිට්ඨිත විඥානේ අපතිට්ඨිත වෙනවා. රඳවන්න තැනක් තියෙනවා. පුදුමාකාර ට්‍රික්ස් එකක් සෙල්ලම් කරනවා. එක්ක රූපකින් එක්ක වේදනාවකින් එක්ක සංඥාවකින් එක්ක සංස්කාරකින් මම වෙමි කියන එක තහවුරු කරන්න. හරියටම කොට දාපු මාළුවෙක් වගේ. එහෙම නැත්නම් දෙකට කවුපණුවෙක් වගේ. එහෙම නැත්නම් කැඩිච්ච හුණු හුණු වලිගයක් වගේ. මෙන්න මේ දඟලන වෙලාවේ බලන්න නම් මේක දිහා කාය ජීවිත নিরপেক্ষ වෙන්න ඕන. මගේ කය හෝ ජීවිතේ තියෙන්නේ තිබේවා නැත්තේ නැති ඒවා. මේ තමයි ලොකුම දාහනේ අපි කරන්නේ. ඉතින් බලා එක සැරයක් කරලා බැලුවොත් පේනවා ආන්නේ බලා ඉන්නකොට ලෝකේ තියෙන සියලුම දුක් නෑ ආතති නෑ අපි වීර වික්‍රමාන්විත ක්‍රියාවක් කරනවා අකිරියාරා වෙන දෙයක් පිටාවයි බලාගෙන ඉන්නවා බලාගෙන ඉඳලෝක චිත්තක්ෂණ දෙක තුන හතර යන්න පටන් ගත්තට පස්සේ පේනවා සියල්ලම සිද්ධ වෙන්නේ හේතුඵල ධර්මකින් සබහා සිද්ධයි මම නෑ තණ්හාව නෑ මාන්නේ නෑ හැබැයි මොකක්වත් වෙන්නේ නෑ වෙනවනම් වෙන්නේ හීලින් එකක් සුව සේවාවක්. ඒකට කියනවා පස්සද්ධිය කියලා. මේක තමයි ලෙඩ සුව කරන තැන. ඉතින් ඒ නිසා අපි මෙතෙන් ගියාට පස්සේ පස්ස බලාගෙන දුවගෙන එනවා. තන්න මේ කාය ජීවිත ආරක්ෂාව, කාය ජීවිත තණ්හාව තියෙන කෙනා. එහෙම නැත්නම් සදාචාරවාදියා. සෙල්ලක්කාරයා කියනවා වෙන දෙයක් වුණාවේ අපි අපික ලුණාවේ කියලා. ඒ දවස් ලුණාවේ කචල්ලයක් ගිහිල්ලා අල්ලලා තිබුණා කපල්ස් 30 ගාණක් විතර හොරෙන් ඉඳලා බැඳපු නැති කට්ටිය ගිහිල්ලා අහුවෙලා. ඔක්කොගෙන් ෆොටෝ දාලා තිබ්බ ඇස් දෙක නැතුව අපි ඉස්කෝලේ යන කාලේ. ඉතින් ලුනා රෙස්ට් හවුස් එක හරි ප්‍රසිද්ධයි. ඉතින් ඒක එකියක් ඔටෝග්‍රැෆි එක ලියලා තිනවා වරුණ දෙයක් උනාවේ අයියෝ අපි ආ ලුනාවේ කියලා. ඉතින් ඔයා යන් ලුනාවේ. ඉතින් ඒක කරන්න බැරි නම් අමුඩ ගහගෙන කියන්නේ මේ මුහුදට පැනලා පීනන්න මුහුද දකින්නකොට දූපන් අම්මා ගොඩ බිමට. මේක ලක්ෂ කෝටි වාර කොච්චර කරලාද අපි. ඉතින් ඒ නිසා විනාඩි ගාණක් හිටියයි කියලා කියන එක තමයි ඒ කාය ජීවිත নিরপেক্ষ බව. හැබැයි අනිත් දවසේ යනකොට ආයෙ බය එනවා. ආයෙත් බය එනවා. හත්තට සැරේ මේක කරනකොට තේරෙනවා මේ බය නිසා අපි කොච්චර දවසකට පෙට්‍රල් පුච්චනවද කියලා. කොච්චර ආරක්ෂක විධාන දානවද? කොච්චර බාම් ගන්නවද? කොච්චර විස බීජනාශක පාවිච්චි කරනවද? කොච්චර මිනිසුන්ට බය වෙනවද? ගූ බයක් තියෙන්නේ. ඔය බයට තමයි කෙලස් කියන්නේ. බය නැතුව අර අර පණිනවා frog jump into the old pond plop. අට පිළිදෙන පැන්න බැලලා බැලිනම් මෙන්න බොලේ මේකනේ නිවන කියන්නේ. අම්මා කියලා දෙන්නෙත් නැහැ, තාත්තා කියලා දෙන්නෙත් නැහැ, වන්දලේ හාමුදුරුවෝ කියලා දෙන්නෙත් නැහැ, බුද්ධඝම පොතෙත් නැහැ. විචක්කාරකමක තියෙනවා. ඒක හරියට පෝල් වෝල් ජම්ප් එකේ උඩටම ගිහිල්ලා පොල්ල විසි කරලා බාර් එකට යවමින් ගහන බල්ටිය තියෙන්නේ. මෙතෙක් උඩට යන්න හේතු වෙච්ච පොල්ල තියෙනකම් බාර් එකෙන් එහා පැත්තට යන්න බෑනේ. උඩට වෙනකන් ගිහිල්ලා ඒක පොරොර තද කරන ගමන් විසි කරලා බාරකට එහා පැත්තෙන් පනින්න ඕනේ බාරකේ හැප්පෙන්නේ නැතුව. ඉතින් ඒක කී සැරයක් කරන්නද? ඊට පස්සේ වැඩෙනවා අඩි 16ක් විතර පිබිට. ඉන්න ජොලි අප්පා. ඒ වැඩෙන ජයග්‍රහයි වැටිල්ලක් නේ. යට නිකන් දාලා තියෙනවා මොනවද මෙවුව ටිකක්. ලියකුඩු ටිකක්. නැත්තම් පිදුරු මේ මේ 10ක්. කොබ්බරය වැටෙන්න වගේ වැටෙන එක එක්කත් මැරෙන්නේ පුදුම ජයග්‍රහණය. මොකද වැනි ඔක්කොට වැඩි උඩ ගිහිල්ලා වැටෙන්නේ. එතන ජයග්‍රහණේ තියෙනවා. ඒත් ඒක සැලසුම් කරන්න බෑ ටීචර්ට ගයිඩ් කරන්න බෑ. අර පොල්ල විසිකිරීමේ සෙල්ලම තියෙනවා. ජිටිසනින් කියලා එකට කියන්නේ. ඒ පොල්ල විසිකිරීමේ ශක්තියෙන් පොඩි ගැම්මක් ගන්නවා බාහිරකට එහා පැත්තෙන් දා ගන්න. අන්න ඒ වගේ අරමුණ නැති වෙනවා. අරමුණ විසිරෙනවා. විසිනොට ඒ ගෙම්ම ගන්නවා ගැම්මක් යති. මම ලෝකයේ අයින් කර අරමුණට නාම සාපේක්ෂව දැන් අරමුණත් විසුණා. ඔච්චරයි. දැන් දාන්න ඕනේ එහා පැත්තට. ඔතන වැටුනොත් ගේමට දීලා ගේමක් දෙන්නේ නැහැ පොල්ලක් තියෙනවා. තනේ පොල්ලෙන් එහා පැත්තෙන් දාපන්. ඒ නිසා ඩිග සරන් අරීමේ ඇඳගෙන යන්න එපා. උන්ට ඇඟට ෆිට් වෙන ස්කිනර් එකක් ගහන ඵලයන් එහා පැත්තට කරපන්. වැටෙනවා වැටිලා කීට පස්සේ කබරය පොළවේ ගැහුවා වගේ. මොකක්වත් වෙන්නේ නැහැ. ඔය දෙකක් තුනක් උනාට පස්සේ වෙනවා අපි දවසට කොච්චර ගූ බයිද ජීවත් වෙන්නේ කියලා. පුදුමාකාර බයක් නැති ඉන්නේ විසු බීජක් පටේ ගෙයයි කියලා කිව්වත් ආහාර අරුචියක් ආවත් හතුරෙක් ආවත් පිස්තෝලකින් වෙඩි තියයි කියලා සර්පෙක් කපයි කියලා පුතුම බයකින් ඉන්නේ. අරක එකක් දෙකක් වුණාට පස්සේ කියනවා ජීවිතේ ජීවත් කරවපල්ලා. මේ බොරුවට පළහිකුයි එල්ලෙකුයි අතේ තියන්න නටනට වැඩිය එළියට බෑපන්. ඉතින් ඒක නිසා ඒ තියෙන ඒ ඒ විනාඩි චිත්තක්ෂණ ගානක් හිටපෙකේ තමයි පරෝපදේශ රහිතව යම් ආකාරයකට කරාද මේකම නැවත නැවත කරන්න ලැබේවා. ඒ කියන්නේ මැරෙන්න වේවා. ජීවිතේ ජීවත් වෙද්දී මැරෙන්න වේවා, කෙල වේවා. ආසමහපෝ. හන්දිගේ අවිලා ඵලයන්. ඕක තමයි ප්‍රාර්ථනා කරන්නත් ඔය හැඳි ගෑවිලා බලන්න. නාසමාපෝ. ඉතින් ඕක කියනකොට ඉතින් බුදුහාමසෝ කියන බොහොම නම් අර ඉස්සලා කියන මුරුදු වචනෙන් කියන්නේ. ඈ? සාකල්ලියෝ කියන්නේ ඒක. ඒක බොහොම සම්මෝධමානව එහෙම නැත්නම් සාරාණීය ක්‍රමයකට කියන්නේ. ඒක කියන්නේ බුදුහාමර විතර කවුරක්වත් දන්නේ. ඒක හැම වචනයක් ඔය හැම සූත්‍ර පිටකෙම වස්සේ වචනේ තියෙනවා. අතරපන් අතහැරපන් අතහැරන වෙලාවේ මොකಾದ මොකಾದ බදාගත්ත වගේ අල්ලන්න එපා. අල්ලන එක තමයි පරිණාමේ. ඒක තමයි ස්වභාවය. අතහැරපන්. ඒත් අපි මානව ධර්මයන්ට විරුද්ධව යනවා. පරිණාමයට විරුද්ධව යනවා. හැබැයි එදාට පුදුමාකාර සැපයක් තියෙනවා. හරි වීර වික්‍රමානිතයි ඒක. ඒක සූර නෙවෙයි වීර නෙවෙයි ඒකට කියන්නේ ධීරෝ කියලා. දෙපැත්තත් අතහැරලා මැදත් අතහැරලා. ඒ නිසා අනිත් දවසේ කරන්න පුළුවන් වෙයිද? සාදු කියන අපි යනවා ඊගාවේ කරාට. නැමෙ වෙලා හැබැයි. කෙරුවන් තරණයි අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. පරයන්ක භාවනා වාර්තාව. පරයන්ක භාවනාව ආරම්භයේදී ශරීරයේ ඇති ආකාරය පිළිබඳ සිහිය පිහිටුවා ආශ්වාස ප්‍රශ්වාසය ගැන සිහිය පිහිටුවමි. ඒ සැරින්ම වාගේ ආශ්වාස ප්‍රශ්වාසය ගැන පැහැදිලි ගැනීමක් ඇති වේ. ආශ්වාසය ආශ්වාසය ලෙස ප්‍රශ්වාසය ප්‍රශ්වාසය ලෙස දැනගත හැකියි. ඇතැම් විට ආශ්වාසය වම්නාසයෙන් පමණක් නිරීක්ෂණය වන අතර ආශ්වාසයද වම්නාසයෙන්ම නිරීක්ෂණය වේ. මේ මුළු පරයන්කේ පුරාවටම පවතින අවස්ථාවද පවතී. උදාහරණ ලෙස අභිභ්‍යාසද පරයන්කය. මෙම නිරීක්ෂණය ඇතැම් අවස්ථාවලදී මාර්ගවන අතර නාස්පුඩු දෙකම ආශ්වාස ප්‍රාශ්වාසය නිරීක්ෂණයට උපකාර වන හොඳ වැටේ. ඉත මූල කර්මස්ථානයෙන් පිටට නොව වාර 25 30ක් පමණ අනායාසයෙන් පැවැත්විය හැකියි. ශරීරය පිළිබඳ කිසිම දැනීමක් උදාහරණ ලෙස ඉඳගෙන සිටින ආකාරය වේදනාව පිළිබඳ කිසිම දැනීමක් මූල කර්මස්ථානයේ පවතින කාලයේම දැනේ. එල්ල කඩා වැටි උෂ්ම ගැනීමට තරමක් අපහසු වූ විට ආයාසයක් යෙදෙන විට ශරීර ඒ යවුර නිරීක්ෂණය වේ. මෙවැනි අවස්ථාවලදී SMS ආකාරයට නැවත ශරීරය ඍජු කරගත් විට මූල කර්මස්ථානයේ නිරීක්ෂණය වේ. මෙම බෙල්ල කඩා වැටීමට පෙර අවස්ථාව පෙර අවස්ථාවදී කිසිම දැනීමක් නොතිබුණු බවද යම් යම් රූප ඇති වී නැති වී ගිය බවටද යම්සම් මතකයක් පවතී. නමුත් බොහෝ විට මූල කර්මස්ථානයේ ගිලිහෙන්නේ රැහැයන්ගේ නොනවතින ආකාරයේ ශබ්දයක් ඇති වෙනවා. මෙම අපරක් නෑතන ශබ්දය නිරීක්ෂණය කිරීමේදී මූල කර්මස්ථානයේ නිරීක්ෂණය දුබල වන බව වැටහි. ශබ්දය ප්‍රමුඛ වේ. මෙම නිරීක්ෂණය මෙම නිරීක්ෂණය කරන විට ශරීරයේ අකර්මණ්‍ය නොවන බව වැටහි. ඒකටම එම ශබ්දය තුලට සතිය පැවැත්වීමට පහසුවක් ඇති බව වැටහි. එදිනෙදා ජීවිතයේදීද SMS ආකාරයට කටයුතු කිරීමට උත්සාහ ගනිමි. නමුත් මෙම රැහැයියන්ගේ ශබ්දය දැන් අවුරුදු දෙකකට වැඩි කාලයක් පවතින අතර පිට වික්ෂිප්ත නොවන සෑම අවස්ථාවකදීම එම ශබ්දයේ පසුබිම් වාදනයක් ලෙස පවතී. ප්‍රශ්නය මෙම ශබ්දය සතියට රුකුලක් වන බව වැටහුණත් මූල කර්මස්ථානය මෙයින් යටපත් වන බව බවට සැකයක් පවතී. කර්මාවෙන් උපදෙසක් පතමි. අපි මේකට පොත් තුනක් ලිව්වා. එකක් තමයි අමරෝ හාමුදුරුවෝ listening to inner sounds කියලා පොතක් පරිවර්තනය කරා. ඊට පස්සේ ඊයේ පෙරදා ජපන් භාෂාවෙන් තිබුණ එකක් ඉංග්‍රීසියට දාලා නිහඬේ හඬ කියලා පොතක් අච්චු. ඒක චිත්‍ර කාටුන් එකක්. ආය පරයන පොතක් තියෙනවා නිහඬේ හඬ කියලා. මේක ඉතිහාසගත දෙයක් මේ නිහඬේ හඬ තමයි ඕම් කියන සද්ද කියලා Hindu කට්ටිය කියනවා. බුද්ධහන් කට්ටිය නමෝ කියන්නේ ඔක තමයි කියලා. එහෙ නැත්නම් ඔය අල්ලාහු අක්බර් කියන්නේ ඒ ඔක්කොම යට තියෙන මේ දෝංකාර සද්දේ තමයි අපි මේ අරගන්නේ මූලික සද්දේ වශයෙන්. ඉතින් නීල් ආම්ස්ට්‍රෝං හන්දර ගියාට පස්සේ මේක පුපුරු ගහන්න ඇහුණලු. පුපුරු ගහන්න ඇහුණට පස්සේ එයාට දුන්නලු ලෝකෙට ආවට පස්සේ වර්ල්ඩ් ටුවර් එකක්. යනකොට කාන්තාරේ අරාබියේ ඒ අල්ලාහ් අක්බර් කියනකොට ඒ සද්දෙත් එක්ක මෙයාට කනෙක් වුණා. එයා එදා ඉඳලා මුස්ලිම් වුණා. ඉතින් ඕනම සද්ද අදී ඕක තියෙනවා. භාවනා කරන්න ඕනේ නැහැ. ওই නිවනේ නිවීම නෙවෙයි. විමුක්ති මුක්ති පොතේ ඒ නෝන හරියට විස්තර කරනවා. ඒක ලොකු සංහස කියනවා ඉතින් ඕක ගමනේ යනකොට අතරමඟ දෙයක්. ඕක නෙවෙයි නිවන කියන්නේ. ඕකත් බලනින්න ඕකෙත් තව යටවක් ගැඹුරක් තියෙනවා. ඒ නිසා ඕන කෙනෙක් ඕනේ කුණුහරුපයක් කියද්දී ඕනේ වාදනයක් වාදියද්දී තමන්න පුළුවන් ওই සද්දෙට හිත දාන්න. එතකොට හිත සම්පූර්ණ මූලික මට්ටමේ තියෙනවා. ඒක මේ ලෝකේ පුරාවට තියෙන සද්දයක් මොකද්ද කියන්න දන්නේ නැහැ. ඒ නිසා නිහඬේ හඬ ජෙට් එන්ජින් එකක් ස්ටාර්ට් කරපුවාම නර කංකීන් ගාන යන සද්ද වගේ කියනවා. බෙල් 1000ක් එකවර ගහනකොට එන සද්ද වගේ කියනවා. පලාගිරවුන්ගේ නලාහඬ වගේ කියලා කියනවා. මේක පාළුවක් දනවනවා. මොනවාක සද්ද නැතිවෙන්න මේකට අපි හරි බයයි. ඒකයි අපි රේඩියෝ අහන්නේ. ඒකයි අපි මේ කයුවාරු කියලා කියලා ඉන්නේ. ඒ ඉන්නා තාක්කල් ওই සද්දේ අසරණ වෙනවා. මං කියනවා නැවත සද්ද කියන්නේ නිවන නෙවෙයි. නමුත් මේ සද්දේ හුදකලාව දන්නවනවා. මේක ප්‍රමෝදයක් කරගත්තොත් කන්දක් උඩ නැගලා ඔහේ ඉන්න පුළුවන්. මේ සද්ද විතරයි තියෙන්නේ. ඔහි නිකන් ඇහෙනවා. මම වෙමි කියන එකට මැරෙලා නැහැ කියන්නේ. සතිය තියෙනවා බවට. ඉතින් මේක තියාගන්න මේ ඕන වෙලාවක හිත උදකලා කරන්න ඕන ඔය සද්දයට ආමන්ත්‍රණය කරනවා. ඒතකොට සද්දය ඇවිල්ලා තමන් විවේක කරලා දාන. ඕන සෙනගමන්න මාළු කඩේට ගියත්. හැබැයි මේ සද්ද විතරක් නෙවෙයි තියෙන්නේ. සමහරට ආලෝකයක් වෙනවා සමහරට. සමහරට සහැල්ලු බවක් එනවා. මේ ඔක්කොම එකමයි. ඉතින් එක එකනා එක එකනා මේක මේකට යන්නේ ඔය කියන මූලික ජවයට ශක්තියට. ඒ ශක්තිය ප්‍රකාශ වෙන හැටි තමයි සද්දයක් විදියට, රූපයක් විදියට, ගඳක් විදියට, රසක් විදියට, පහසක් විදියට. ඉතින් ඒක ලෝකයේ ප්‍රകൃතිය. ඒවට නම් වනන් දෙන එක තමයි සංස්කෘතිය කියන්නේ. එක එක එක ආකල්ප. ඒ නිසා අපි අර ඒ සද්ද එනකොට මතක තියාගන්න අරමුණ නැතිවීම නෙවෙයි වෙන්නේ. අරමුණ දිය වුණාට පස්සේ තමයි අරමුණ මේ සද්දෙට බොඳ වුණාට පස්සේ තමයි සද්දේ කැපිපෙන්නේ. ඒ නිසා අරමුණ නැතිවීම නෙවෙයි තියෙන්නේ අරමුණ විපරිණාමයකට යනවා. අරමුණ වේගයක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා මේ සද්දේ සියල්ලගේම බොයිල් ඩවුන් වුණාට පස්සේ තැම්බිච්ච මදේ සාර කියලා හිතාගෙන පුළුවන් තරම් ඒකේ ඉන්න බලන්න. ඒකට තමයි තියෙනවා වෙලාවල් තියෙනවා, තැන් තියෙනවා, මූඩ් තියෙනවා. ඒ වගේ මේ සද්ද උත්සන්න වෙනවා. ඉතින් මේකට ටිටිනස් ටිනට මොකද කියන්නේ මේ ඉංග්‍රීසියේ මේ දොස්තරලා බේද දෙනවා මේකට. ටිනටස්. ටිනටස් මොකද්ද කියලා බේතක් දෙනවා. මොකද මේ පාලුකමට තමයි ඉවසන්න බෑ. මේකට බේත් බොනවා. මේක මද මන් දන්නේ නැහැ. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේට සනමාන සූත්‍රයේදී දේවතාවෙක් කතා කරලා කියනවා තිතේ තිතේ මජ්ජත්තිකේ කාලේ පක්ඛීසු sannivesesu සනමාන බ්‍රහාරඤ්ඤං භයං සංජාතං කියලා. පක්ෂී නිදන මැදියම වෙලාවේ මේ වගේ විශාල පාළු සද්දයක් එනවා මට බයක් ඇති වෙනවා. බුදුන්සේ සඳහන් කළ තිනවා තිතේ මජ්ජත් තිතේ තිතේ මජ්ජත්තිකේ කාලේ පක්ඛීසු sannivesesu සනමාන බ්‍රහාරඤ්ඤං පීති සංජාතං කියලා. මටත් ওই සද්ද යනකොට ලොකු සතුටක් ඇති වෙනවා මං හුදේකලා වුණා කියලා. මං ප්‍රීතියට මට ප්‍රීතියටපත් වෙනවා මම විවේක වුණයි කියලා. දේවතාවට ඒක බයක්. දේවතාව නූල් ගැට ගන්නවා. අද බෞද්ධයට වෙලා තියෙන්නේ ඕකයි. පන්සලේ ලවුඩ් ස්පීකර් එක දාගත්තාම මුළු ගමම විනාශයි. ඔක්කොම ගිහිල්ලා සද්ද පූජාව කියලා බෙර ගහන්න සල්ලි දෙනවා. ලවුඩ් ස්පීකර් එකට සල්ලි දෙනවා. ළඟ ඉන්න මිනිසුන්ට කන් කන් කහගෙන ඉන්න දෙයක් නැහැ. දැන් කැලේකට ගියත් සද්ද ඇහෙන නිසා සද්ද දූෂණය කරන්නේ නැති මිනිසයාට මේක රස විඳින්න පුළුවන්. ඒ නිසා මේකම හොයාගෙන යන්න එපා. කලින් ලියපු වාර්තා බොහොම හොඳයි. ඒ විදිහට කරගෙන කරගෙන යන්න යනකොට අපි අර මේ අවිසිච්ච දේවල් වලට වැඩිය අර මූලික ප්‍රകൃතියට යන්න පටන් ගත්තාම පේන එක හරිම ස්වභාවික දෙයක්. ඒක හරිම ඍජු අවංක අහිංසක දෙයක්. අපි මේ හදන්න හදන හැමදේම විකෘතියක් ප්‍රകൃතියේ නැතිවීමක් නිසා පුළුවන් තරම් ඒකේ ඉඳලා අර මූල ශක්තිය වලට එන්න නම් සතිය තමයි අපිට යොමුව දෙන්නේ. ඒ නිසා ඕක බහුලීගත කරන්න කියලා කියන්න පුළුවන්. අපි මේ මේ 9යි 10 නිසා කවුරු හරි ඉන්නවනම් වන්දනා කරලා ගියාර කමක් නැහැ. මම මෙතන ඉන්න බලාපොරොත්තු වෙනවා 9:30 වෙනකන්. අපේ සාමාන්‍ය සාකච්ඡා කාලය ඉවරයි. නමුත් මේ සිඩ්නි නගරයට කරන අනුග්‍රහයක් විදිහට මම නතර වෙනවා. ඉන්න කට්ටියගේ පිටත් වෙනවනම් වන්දනා කරලා තමන්ගේ වැඩවලට ගියාට කමක් නැහැ. හොඳයි අපි යනවා මේ සුරංග ඊගාව එක්කනට. අපේ කාණ්ඩ. ඔව්. ඇහෙන්නේ හොඳට කතා කරන්න ඕනේ. සේවන සම්මයි තරසානින් වාසේ පාදවල ප්‍රසන්නනා සේවනයේදී පාදයේ අටපතුල පොළවේ ගැටෙන විට සීතල ගතියක් සහ තෙත්තිකතියක් හොඳින් දැනෙනි. එලෙසම ටික වෙලා සිටින් ඇවිදින්. මින්පසු සිටින ගලාවේ අනාගතයේ ගැටෙන සුතුම සුතුම බව දැනෙනි. ඒ දැනගත් පස්සේ මම මගේ කිසි පාඩුවක් නැහැ සංකලනය. ඒ වගේ ටික වේලාවක් කල්පනයට පාදයේ සිට තබා වේගයෙන් හඳුනීමට පාදයේ සිට තබා ගැනීම පහසුම බව සිහිගියේ. පරයන්ක භාවනාව පරයන්ක භාවනාවේදී ආශ්වාසය සහ ප්‍රශ්වාසය දෙස සිදුවීමට වනේ. උපා ප්‍රතිකාලකින් ආශ්වාසය යෙලී ගොස් ආලෝකයේ දිස්වනට විය. නමුත් මම ඒක නෙවෙයි අවධානයක් යොමු කරන්නේ. ඊපස් මම සිතිවිලි සිතිවිලි වල ඉන්න බව දැනගත්තෙමි. ඒ ඒ සමගම හිස පහතර කඩාවැටෙන බවද දැනෙමි. මගේ පසුවේ වේදනාවක් දැනෙන අතර ඒ දරා ගැනීමට උත්සාහ කළත් සිතේ ඒ සිතේ වලින් ශරීරය වෙනස් කෙරුවි. නැවත ආස්වාදයට පාසල් සුදු දෙස සිතේ මුකුලෙමි. pergunta para ela para ela não que você falou também. एक रात्री कावळीची भावना करणं इथे पाश्वासीचा पाश्वासी नव्हतं नव्हतं तिथे कलवरी स्थानिकते आहे നമ്മൾ ഏതൊരു കുട്ടികളെ കുഞ്ഞിന്റെ ബൈഗത്തിലൊക്കെ തിന്നിപ്പോൾ മനസ്സിലാകുന്നത് നടത്തുന്നു ഏതൊരു ഭഗവാന്റെ ഗൗരവം പറ്റും അവസാന ആണ് പ്രശ്നം Tamante වගේ ඉස්සරහට අනුතුරුදායක තනක් අනිශ්චිත තනක් එනවනම් ඉඳ ගන්නකොටම බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේට ජීවිතේ පූජා කරලා සීලිය ආවර්ජනය කරා. මම මේ වෙලාවේ මරණවත් මම ලෑස්තිලා ඉන්නේ. මම සියල්ලටම ලෑස්ති කියලා. එතකොට අර වගේ බය එනකොට මෙනෙහි කරලා මම අදිෂ්ඨාන කරලා ආවේ ජීවිතය කයයි බුදුහාමරණ පූජා කරලා තියෙන කෙනකොට තමයි ලොකු ශක්තියක් එනවා. එහෙම එම ටික ටික ටික ටික මේ බයර තමයි කෙලෙස් කියන්නේ. බයට තමයි නමක් කෙලස් කියන්නේ. නිසා බයට හුරු කරගත්තොත් අපිට කවුරුත් ඇවිත් තෝ මරණ තෝ කන තෝ පතුරු ගන්නවා කියවට බය වෙන්නේ නැහැ. උඹට පුළුවන් නම් කරපන්. කී කිය ඉන්නෝ නැනේ කරනවනේ. බොරු ඔය කෑ ගහන එක එක්කත් අපේට බොක්සින් ගන්න සර් කියනවා ගහනකොට ෆුක් ගාලා ගහනවලු දෙක වදිනකොට ෆුක් ගෑවිලා නැතුව ගෑහිල්ලත් ඉවරයිලු. ගහන වෙලාවෙත් නම් කරකට සද්ද කර කර නිගානේ උඹට දෙකක් වදිනකොට මොකක්ද ඉතින් ඉන්ටාවේ පුම්බවට සද්ද කෙරුවට මල්ලි පිම්බුවාට බඩ මල්ලි ගෙම්බට නෑ හැඩ. අපි අතින් පයින් වැඩ කියලා පයිලාවක් තියෙනවා මට තුන්වෙනි පදේ මතක නෑ. ඒ නිසා ඔන්න බයට තමයි අපි මුණ දෙන්න ඕනේ. මේ හයිය අති තියෙන වෙලාවේ කලු කෙස්ටි බීදී ජීවිතේ ප්‍රථම යාමේ භද්‍ර යවුවනේ මුණ දෙන්න කියලා කියනවා. එතකොට අපි ඉස්සරහට ආවිලා කවුරු හරි තොම් මාරනවා කනවා පත්‍රු ගන්නවා කියවල hina වෙනවා නිකන් තෝසෙ දෙන්නම් ආප්ප දෙන්නම් කිව්වා වගේ. <laughs> හිතෙන්නේ නැහැ මේ ගහන්න හදන්නේ මේ පරිප්පු දෙන්න ආනවා. තෝස දෙන්න ආය දෙන දෙයක් ගන්නවා. අහපු ගන්න කරපන්. මොකෙක්වත් කරන්නේ අන්නේ බයට අපි ගෙවන කිවිල්ල හදිහිට මේ බය මනුස්සයා ලක්ෂ වාරයක් මරනවා. පුරුදු කර මනුස්සයා එක සැරේ මැරෙන්නේ. ඒක නිසා පුදුඥානසේ අපිට නිර්භය භාවය දෙනවා. ඒ නිසා ධර්මය ආරක්ෂා කරන තාක්කල් ධර්මය ආරක්ෂාවක් අපිට තියෙනවා. ඒ නිසා මේ වගේ වෙලාවට අර විදිහට කරන්න. එතනින් ගියාම අර මුලින් කියාපු ටිකේ ඒ සක්මන් කරගෙන යනකොට ඇති වෙන දේවල් වෙනස් වීම අපි හිතන දේවල් නම් නෙවෙයි වෙන්නේ. පුදුමාකාර වෙනස් වීම වගේක් වෙනවා. පරියන්කේත් වෙනවා. අන්න ඒකට සූදානම් වෙලා යන්න අනිත්‍යත්වයයි මේ නියෝජනය වෙන්නේ කියලා. බල පැතු දේ නොම වේ නොසිතු දෙයක් වෙයි මේ සංසාරේ හැටි. ඒකට පටිච්චසමුපාදි දන්න කෙනා ඒකට ඉඩ දීලා යනවා. මේ වෙන්නේ හේතුඵල ධර්මෙ පෙන්වන්න. මට ඕන දේ නෙමෙයි. මං ද ඕන දේ හේතුඵල ධර්මෙ නෑ. ඒක නිසා ඒ දේ දිහා මේ වෙනස් වීම වෙනකොට බලන්න පුළුවන් නම් බෙල්ල කඩා වැටෙනවා. හැබැයි හොඳට දන්නවා. ඊට පස්සේ ආයේ ඒ වෙලාව මොකක් නැතර ඔන්න වේදනාව එනවා. වේදනාවට ආයේ මේක නැගිටලා හිටිනවා. මේ විදිහට මේ ශාරීරියේ ඒ ඒ දේවල් වෙනකොට ඒකේ ලොකු බාහිරටත් පෙනුමක් තියෙනවා ඇතුළටත් පෙනුමක් තියෙනවා. කෙලෙස් ස්වභාව. ඒ නිසා ඒව එන්න දීලා ඒව ආපු ගමන් ප්‍රතික්‍රියා කරලා හදන්න යනවා වෙනුවට ඒව වෙද්දී මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මෙ නෙවෙයි කියලා නැත්තම් පෙනෙද්දි දැක්කේනා වගේ ශරීරෙටම කරගන්න ඉඩ දීලා හිටියොත් එයා තුල තියෙන සම්පූර්ණ දැනුම. අත දාන්න ඕනේ නැහැ. අත දැම්මොත් අවුල් වෙනවා. මුලදි මුලදි අත දානවා. පව් වෙනකොට ඉඩ දුන්නාට පස්සේ තේරෙන පටන් අර ගන්නවා. භාවනාව හරි ගිහිල්ලා කොයි වෙලාවකරි සතිය ලැබිලා තියෙනවනම් පොඩි චෙක් අප් එකක් දාන්න පල්ලංකම් ආභුජිත්වා කියන එක පළක බැද මම ඒක හිතින් ආභෝග කරනවානේ පටන් ගන්නකොට. මම පළක බැඳගෙන උජුකයි තියාගෙන ඒක ආභෝග කරන හිතින් ගන්නවානේ. සටහන අන්නේ සටහනට ආයෙ හිත දාලා බලන්න දැන් තියෙන හිත කය වැක්කෙරිලාද නැත්නම් අර මේ සතිය තියෙන වෙලාවේදී ඉරියව්ව සකස් කරන්න සක්මන් කරනකොට ඒකට තමයි තේරෙනවා ඒක කායික වශයෙන් සහ මානසික වශයෙන් අතර මේ සම්බන්ධයක් තියෙනවා මුලදී යොමු කරවන්න ඕනේ. පස්සේ වෙනකොට සරුවත් ආංශය සඳහන් කරනවා කායේන චේයෝ පරම සත්‍යං සච්ච කරෝති කියලා. මේ රූපෙටත් සත්‍ය අවබෝධ වෙනවා. කායට සත්‍ය අවබෝධ වෙනවා. එතකොට කාය උන්ත සමබරව, උන්ත සමමිතිකව එයා පවත්නවා. ඒක තමයි අපි බුද්ධ රූපේ අඹල පෙන්වන්නේ. බුද්ධ ඥානanse සමවත පළවතර සමවැදුනාට පස්සේ සම්පූර්ණ ඉරියව් පැවැත්මක් තියෙනවා. ඒක වෙන්නේ මුලින්. පොඩි තල්ලුවක් දෙන්න ඕනේ. පහු වෙනකොට මේ දෙක සම්පාත වෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. උනන්දු වෙලා භාවනා කරමු. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාව පිළිබඳ ප්‍රශ්නයකි. සිත සන්පත් වී උච්ච නදනී ගිය පසු සත්‍යය පවත්වාගෙන සිටී. එවිට යම් විටක ආස්වාස ප්‍රාස්වාස දැනේ. යම් විටක තිබුණු කැපීම් ඇනිදේ දැනේ. ඇඟේ බරගතිය දැනේ. ශබ්ද ඇසේ. ප්‍රමුඛ වූ කිසිවක් නොමැත. සරලයක පාවී පාවී සිටින ස්වરૂපයක් වේ. මේ අවස්ථාවේදී යම් සිතුවිල්ලක් පැමිණ ඒ හා සම්බන්ධව එන හැඟීමක් හේතුවෙන් ශරීරයේ යම් දැනීමක් ඇතිවේ. උදාහරණයක් වශයෙන් යම් සිදුවීමක් මතක් වී ඒ හා සම්බන්ධව ඇති වූ තරහක් වැනි දෙයක් නිසා හෘද ස්පන්දනයේ වැඩිවීමක් වැනි දෙයක් දැනීමට පටන් ගනී. එය සිතුවිල්ල හා සම්බන්ධව පැමිණෙනු දෙයක් ශරීරයේ දැනෙන අවස්ථාවකි. මේ අවස්ථාවේදී වඩාත්ම ප්‍රමුඛ වන්නේ මේ දැනීමයි. මෙවැනි අවස්ථාවකදී එම දැනීම ගැන අවධානය යොමු කරනවාද නැතිනම් ආස්වාද ප්‍රාස්වාසය ගැන ගැනීමක් ඇති කරනවාද නැත්නම් වෙන යම් දෙයක් කළ යුතුදයි කියා කරුණාවෙන් පහදා දෙන්න. පෙරුවන් තරණයි. මේක තමයි ධම්මපද ගාථාවේ තරුවත් සංසේ පෙන්වන්නේ මනෝපුබ්බංගව ධම්මා මනෝසෙට්ටා මනෝමය. හිතවිල්ලක් ආපුවාම ඒක මනෝමය දෙයක්. ඒක ඉස්සර වෙනවා පුබ්බංග වෙනවා. ඒක ශ්‍රේෂ්ඨ වෙලා ඊට පස්සේ න කායිකව හද ස්පන්දනය ගැසීම වැඩිවීම තන්නේ කර මනෝමය දෙයක්. අපි සාමාන්‍ය හිතන්නේ කායිත වෙච්ච හානිය නිසා මනස දුක් ගන්නවා කියලා. නමුත් තන්නේ කර මනෝමය දෙයක් තියෙනවා. ඉතින් මේ බව දන්නේ නැති නිසා අපි මේ කය සංසන්දනය කරලා කයෙන් නිවන් දකින්න හදනවා. නරක නෑ. කයත් පිරිසුදු තියාගන්න ඕනේ. මොකද මේ සිදුවෙන හැම හොල්මනක්ම මනස බදනම් කරලා තියෙනවා. මුචි ඒක දැනගත්තාම කයේ තිබ්බහම මොකෝ හිත, මනසේ තිබ්බහම මොකද හිත අපිට ඕනේ පටිච්චසමුප්පාදය දැනගන්නයි. කෝක නිසා කෝක වෙනවද කියලා. ඊට පස්සේ හෘද ස්පන්දන වේග නිසා ආයෙත් බයක් ඇති වෙනවා. ආයෙ මනසට පොහොරක් වෙනවා. බැටරි charge වෙනවා. ඒතර ස්පන්දනේ වැඩි වෙනවා. මේ heart attack එන ඕක තමයි. මේ හස්පන්දනේ වැඩි වුණා කියලා මේක දිහා බාරගෙන ඉන්න heart attack නතර වෙනවා. heart attack එකේ තියෙන භයානකම දේ තමයි බය වෙන එක. කරන්ට් එක වෙච්චාම තියෙන භයානකම දේ තමයි බය වෙන එක. නයික් කාපුවම වෙන ප්‍රධානම දේ තමයි බය වෙන එක. ඒක විසක්. ඒ මොනව වෙන්නේ මැරණ එක නෙවෙන්නේ ඉතින් මැරිච්චාවයි. හොඳට හයියෙන් හුස්ම ගන්නයි කියලා කියනවා heart attack එනකොට. ඉවරයි. එහෙම නෙවෙයි. අපි කියන්නේ අල්ලපු ගෙදර තියාගලා, ගෙදර ගෑණික් තියාගලා, දොස්තරත් කතා කරලා, ඇම්බියුලන්ස් ඇවිල්ලා හෝන් ගහලා නටනවා. අර මනුස්සයා හිටියත් වැඩක් නැහැ කියලා මං කියනවා. මෙරියල්ලා. ඔයගේ උන්ට මැරණ එකමයි හොඳ. ඒ නිසා මොනවද වෙච්චාම හොඳට කියන්න මේක මනසෙන් පටන් ගන්න තියෙන්නේ. හිත අවුල් කරගන්න එපා. ඒකට ලොකු සාන්ති කියන්නේ මේ වගේ වෙලාවට හිත මෑත් කරගන්න හැටි දැනගන්න. දැන් ඉතින් හුස්ම ගන්න බැරුව එයා තියෙන්නේ දඟලනවා දාඩිය දානවා ඔබට හිත මෑත් කරගන්න පුළුවන් නම් දොස්තරලා හරි තරහයි එකට දොස්තර කියන්නේ ඉල තද වෙන්න ඕන කියලා කේන්ති ගන්න ඕන ළඟේතර කට්ටිය අර ඉස්පිතාලේ ගෙන ඉතින් නඩු දානවා මෙච්චර ලෙඩෙක් ඉඳලා ඉස්පිතාලේ කිව්වේ නැහැ කියලා ඉතින් අල්ලපගේ මනසත් බයයි ඌත් කොහමරි මෙයා කගේලා ඇම්බියුලන්ස් එකට දැම්මම පස්සේ ඔන්න වැඩේ හැටි අස්පිතාලේ නිකන් ඉතින් ගිය ගමන් ඉතින් අපාය දෙන්න ඕන ටික දෙනවා එතන කටු ගහනවා, ලෝදි එවක් කරනවා, පස්සෙන් කూరు ගහනවා. ඒකල ලියනවලු ලෙඩ අමලා. බය වෙන දෙයක් නැහැ. අපායට ගිහලා කරන්න දෙයක් නැහැ. අපි කරලා ඉවල තියෙන එක. ඉතින් සය අර වගේ වෙනකොට හෘදවස්තු ගැස්මක් වෙනකොට බලන්න හෘදවස්තු ගැහෙන්න බෑ. ඔගේ තියනලු පීනියල් ග්ලෑන්ඩ් එකකින් එනවලු පේස් මේකර් එකක්. ඒ ග්ලෑන්ඩ් එක වෙන මොනවක්වත් කරන්නෙත් නැතිලු. එයාගේ වැඩේම හෘද වස්තු මෙහෙම ගැහි ගැහි තියෙන බඩ. ඉතින් අර උඩේ ඉන අරවයි මේ කතල්ලයක් ගිය ගම මෙතෙන්ට පණිඩයක් කරන වැඩේ තට්ටු. එයාට අග්ගල හෘද වස්තුට කියන හයියෙන් හයියෙන් ලේ ටිකක් පම්ප් කරන්න කියලා. ඉතින් අපිට ගාලා ඉන්න පටන් අරගෙන හුස්ම ගන්න බැරි. ඉතින් අපිට හිතෙන්නේ මේ මේ කායික දෙයක් කියලා. ඇත්ත තමයි. මොකද මනෝකුබ්බංගමයි මනෝ සෙට්ටයි මනෝමය. මේක වෛද්‍ය විද්‍යාව මේකට කැමති නැහැ. වෛද්‍ය විද්‍යාව හිතන්නේ heart pacemaker එකක් දාන්න ඕනේ, heart එකට මෙවුවා කරන්න ඕනේ. මොකද heart එක වැඩ කරන්නේ මනස කියන විදිහට. ඉතින් ඒ නිසා මේ වෙලාවේදී පණ්ඩිත ස්වාමීන් වහන්සේ මතක් කරන බුරුමේ මේ වෙලාවේදී එකක් හොයන්න යන්න එපා හිතට ආතතියක් කරනවා පෙන්නන දේ එහෙම බලන්න ඒකට තමයි පටිච්චසමුපාදය කියන්නේ. අතරමැදි තව වාක්‍යයක් කියුණා සමහරලාට ඔක්කොම පේනවා එකක් නැතුව. මෙන්න මේ සමස්තේ පේන තැන ඒ අද්වෛත වේදාන්ත උගන්වන කලවම කියන එක නෑ කියලා. ඔක්කොම කලවමනේ පේන්නේ ආයේ කලවම් වෙන්න දෙන්නේ. එකක් බැලුවොත් කලවම තියෙනවා. ඒක වෙන එකකේ කලවම් වෙන සමස්ත ගොජේ දැක්කනම් ඒක කලවම් වෙන්න දෙයක් නැහැ. ඒ කලවන්නේ. ආයෙව පටලවන්න බෑ ඊට පස්සේ. ඌ ගොජේ බාහිර ගත්තනම් සමස්තේ බාහිර ගත්තනම් ඒක මොන ජාති බය කෙරුවත් කලවම් කළා දායි කියන කලවම් කරපම් බලන්න. ඌට වැඩි කලවම් වෙන්න දෙයක් නැහැ. සමස්තේ තියෙන ආන්නයකට ගියාට පස්සේ තියෙනවා අපේ හිත එකලස් වෙලා පෙර දැක්මක් එන්න ගන්න. ඒකට කියනවා අබ්දිමොක්ඛය කියලා. ඌට වැඩි කලවම් වෙන්න දෙයක් නැහැ. කලවම් කරපම්. මොනවා කලවම් වෙන්නේ. එකක් ඇල්ලුවත් දෙවෙනි එක ඇවිල්ලා කලවම් කරන්න පුළුවන්. සමස්ත දැක්කොත් ඔක්කොම හැඳි ගෑවිලා ගියාට පස්සේ කලවම් කරන්න දෙයක් නැහැ. ඒක නිසා උත්තර දෙකක් තියෙන ඕනේ ප්‍රශ්නෙකට. එකක් කරන එක පිරිසුදු කරන්න පුළුවන් නැත්නම් සමස්ත බාර ගන්න පුළුවන්. අන්නේ දෙක එනකොට මේකට වැඩිය මේක හොඳයි කියන්නේ යන්න එපා. ලෝකයාගෙන් හැටනම් එහෙම තමයි. කිව්වොත් ආතතියක් එනවා. අරක වේවා මේක නොවේවා දෙකම සිද්ධ වෙන්නේ හේතුඵල ධර්මිකේ දෙකම සිද්ධ වෙන්නේ න්‍යාය ධර්මිකේ. මේක දිහා බලන්න පුළුවන් මේක මම නෙවෙයි කියලා. මගේ නෙවෙයි කියලා බලන්නකොට පේනවා මේ ඇතුලේ සම්පූර්ණ විශ්වවිද්‍යාලයක උගන්වීමක් යනවා. පාඩමක් යනවා. අපි මේ බාහිරනේ බලන්නේ. බාහිර විශ්වවිද්‍යාල වලට නෑනේ. ඒක නිසා කියන වරුසාව හැම වෙලාවම වහිනවා. ඔබ වාදනේ පොඩ්ඩක් එළියෙන් තියපන්. මොක පිළේ. ඔබ වාදනේ අනිත් පැත්ත හරවගෙන ඉන්නවා නම් කියන්නේ සතිය නැත්තම් මොන වැස්සක් අස්සත් වතුර එකතු වෙන්නේ නැහැ. ඒ නිසා ওই තොරතුරු ටික හොඳටම ඇති. ওই තියෙන විවෘතභාවය හොඳටම ඇති. හැබැයි අත්දැකීමම අධිකම පේනවා. නැවත නැවත මේක වෙන්න දෙන්න අරින්න කියලා. කාගේද මේ කටහඬ? චමිලා. ආ මට හිතුණා මට නිකන් නිකන් ගඳෙන් ගඳෙන් වගේ හිතුණා. ඉවරද මොකද කියන්නේ? තව විනාඩි 5ක් දෙනවා. සාමාන්‍ය කමඨාන් වාර්තානම් ඉවරයි. අපි දැන් කමඨාන් වාර්තා හයක් ඉදිරිපත් කරා. තව ප්‍රශ්න විනාඩි 5ක් දෙනවා කිව්වා චරිචුරු ගන්න නැතුව විජහට ආපන්. සම්මත මේ ප්‍රශ්නයක් තියෙනවා කමටන් වාර්තා ඉවරයි මේ ප්‍රශ්න අහන්න අවසරද? ඒක යකෝ කිව්වා දැන් විජහට අහපිය විනාඩි 5යි තියෙන්නේ. මගෙන් බැනුම් ආනවා. ඇහෙනවද? උදේ සාකච්ඡාවේදී මේ ඒකත්වය සහ නානත්වය ගැන සඳහන් වුණා. ඒක ගැන පොඩ්ඩක් අපිට මේ පැහැදිලි කරන්න පුළුවන් සාමාන්‍යක භාවනාව සම්බන්ධ කළා මම හිතන්නේ. දැන් කමඨාන් වාර්තාවලක බොහන්සේ පිටින්ට ඒ සම්බන්ධයෙන් මේ සඳහන් කරා ඒ ඒකත්වය සහ නානත්වය ගැන මේ පොඩි පැහැදිලි කිරීමක් කරන්න සාකච්ඡා. මේක භාවනාවට වඩා විස්තර දෙන්න පුළුවන් අපේ සයන්ටිෆික් ජාගන් එකේ. system approach and reductionism කියලා කියනවා. reductionism කියලා කියන්නේ එකක් isolate කරලා ඒක දිගට study කරන කරන යනවා. කඩ කඩ කඩ කඩ යනවා. අපි අණුව දැනගත්තා ඊට පස්සේ පරමාණු දැනගත්තා පරමාණු නියස්ටේ සහ පරමාණුකාංශු දැනගත්තා ඊට පස්සේ ඒව කඩ කඩ ගිහිල්ලා ක්වැක්ස් වලට ගිහිල්ලා පරමාණු ගිහලා දැන් අන්තිමට එහෙම එකක් නැහැ එනර්ජි කියන තැනට ගියා එනර්ජි ගියාම එනර්ජි නන් ලෝකල් එනර්ජි ස්පෙસિෆික් ග්‍රැවිටි නෑ. ওই පාටිකල් පැත්තේ තමයි නිව්ටන් පප්පා හිටියේ. එනර්ජි පැත්තට ගියා අයින්ස්ටයින්. ගියාට පස්සේ ලිව්වා E mc2 කියලා. එනර්ජි e mass ආලෝකයේ වේගයේ දෙගුණට කියලා. එතකොට හැම ද්‍රව්‍යයක්ම ශක්තියක් හැම ශක්තියක්ම ද්‍රව්‍යයක්. එතකොට මේ ද්‍රව්‍ය මනින්න පුළුවන් ශක්තිය සමස්තයි. ශක්තිය උඹට අයිති නැහැ. ඒ නිසා අපි ශක්තියට දී වුණාට පස්සේ නඩත්තු කරන්න දෙයක් නැහැ. ඒක ඒක විසින් නඩත්තු වෙනවා. අපි සමස්තේ ඉන්නේ. නිකන් හරියට මේ වතුර ටිකක් මොහොතට ගියා වගේ. අනන්‍යතාවේ නැති වෙනවා. මොකද යතුරු වතුරු ගංගානංග කියන තියෙන අචිරවති ගංගා නම් තියෙන සරබූ ගංගා නම් තියෙන මේ අචිරවති වති ගංගා වතුර ගංගානං ගංගේ වතුර කියන නමට නම කියද හැකිනේ. ඒ නිසා අපි නමස් අංශුව ගිහිල්ලා සමස්තයට දී වුණාට පස්සේ එක සත්‍යයක්. අංශුව වෙන් කරාට පස්සේ වෙන සත්‍යයක්. මේ අංශෝ වෙන් කිරීමේ සත්‍යයට සයන්ටිෆික් අප්‍රෝච් කියලා කියනවා. සමස්තයට කියනවා රිලිජියස් අප්‍රෝච් කියලා. බුදුන් අර හැම ධර්මයකම තියෙන්නේ සමස්තය පමණයි. සර්බලධාරී දෙවියන් වහන්සේ මේක මැව්වා. ඒක ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකක්. උඹලාට ඒක දැනගන්න ඕනේ නැහැ. කපන්න කොටන්න යන්න එපා. කැපුවොත්, කෙටුවොත් දෙයයන්ට හානි වෙනවා. ඒක දේව ධර්මයට විරුද්ධයි. බුදුරජාණන්සේ කඩුව අරගෙන ගියේ දෙතිස් කුණ පෙර කැපුවා. ධාතු වල කපලා පෙන්නවා. බලපල්ල මේකේ මොනවද තියෙන්නේ කියලා. ඒක ඔය කියන ආත්මගතිය නෑ. නිසා බුදුජානන්සේ විද්‍යාව සහ ආගම දෙකම පෙන්වුවා. ඇත්තටම විද්‍යාවේ පළවෙනිම නිර්මාතෘවරයා. ඒ නිසා භාවනාදී අපි කරන්නේ සමස්තේ එකක් කරගන්න ආනාපාන වෙන් කරනවා. ආස්වාස වෙන් කරනවා. පිම්බීම වෙන් කරනවා. වෙන් කළා ඒක විතරක් ස්ටඩි කරනවා. කරගෙන කරන යනකොට පේනවා ඒක ටිකක් ටිකක් කරලා බලනකොට මේක ගිහිල්ලා ආය සමස්තේ දිය වෙනවා. ආයෙත් වෙන් වෙනවා. ආයෙ සමස්තේ දිය වෙනවා. ඉතින් අර සමස්තයට ගියාම භාවනා කරනවා කියලා හිතුවොත් ඒ මනස සලුවක සාදාන්න කිව්වා. සමහර පටන් ගන්නෙම සමස්තයෙන්. ආනපන පේන්නේ නැහැ. ටික වෙලාවක රෝම් පේනවා. ආයසර නොපෙනියන. ඒක හදිහට හඳ නැති වෙලාවට තරු පේනවා. ඉර නැති වෙලාවට තරු පේනවා. ආය තරු නැති වෙනවා. ඉතින් මේ නැති වුණාට තරු නැති වෙන්නේ නැහැ නේ. අන්නේ විදිහට සමස්තය බැලීම සහ ඒකත්වය බැලීම. නානත්වය බැලීම. දැන් මේ දවස්වල මේ සබ්බදම මූලපරියාය සූත්‍රෙත් අපි ඇවිල්ලා තියෙන නානත්වය ඒකත්ව කියන දෙකේ. ගියපාර ඒකත්වය ගත්තා. අපි සරේ නානත්වය ගන්නවා. අනත්‍ය කියන්නේ රිඩක්ෂනිසම්. එකක් තවකට වෙන් වෙනවා. ආස්වාසේ ප්‍රසවාසය සමාන නැහැ. ඔය ටික වෙලා කරන බිනා දෙකම එකම එකමයි වායෝ පොට්ටබ්බ ධාතුව. අන්නේ විතර වෙන් කළ බලන්න පුළුවන් ගතිය සහ සමස්ත වශයෙන් බලන්න පුළුවන් ගතිය පුදුමාකාර විදුහුරු ගතියක් තියෙනවා. ඒක බුදුසෙනාගේ පෙන්නපේක මහසි සයිඩෝ ඇල්ලුවා නැට්ටටම ඇල්ලුවා. ඊට පස්සේ ඩෙවලොප් කරුවා දියුණු අන්තිමටම දියුණු කරා පන්දි ස්වාමීන් වහන්සේ. ගිහිලා අහගෙන ඉන්නකොට තේරෙනවා කොච්චර පිරිසුදුවක් තියෙනවද කියලා කතා කරනකොට. සමස්තය කතා කරන සමස්තය. අරෙන් අයින් වෙනවා. එක බලනකොට එක ආනේදී ආ බලනකොට පේනවා අපි මේ අංජබජල් වෙලා දේශපාලනජ කියනකොට එකක් බලන අපි ආර්ථික විද්‍යාඥය බලන තව එකක් පේනවා මේ ඔක්කොම තියෙන්නේ එකම බැලිය හැකි ආකාර දෙකක්. ওই දෙක දැක්කට පස්සේ පේනවා කවුරු අපිව රවට්ටන්නේ. මොන යක මොන මේ මේ වෙස්මුණ දාගෙන ආවත් අපි දන්නවා සීමයියනේ ඉන්නේ වෙස්මුණ පිටිපස්සේ. 18 තන්නේ නැතුව සීමයියනේ නටන්නේ. කොහොලමාට ඇඳලා ත්‍රිරියකට ඇඳලා සීමයියා සීමයියා. ඒකට බය වෙන්න දෙයක් නැහැ. මේ වෙස් මොහොන්ට බය වෙන්න දෙයක් නැහැ. ඉතින් මේ යෝගාවචරයෝ මහා සීක්‍රමයයි පාව ක්‍රමයයි සමත ක්‍රමයයි බාවර්ග ක්‍රමයයි මහා මහා මහායාන භාවනායි තේරවාද භාවනායි කියලා පටලවන්නේ ওই දෙක අතර සමස්තය සහ ඒ අංශු වශයෙන් තියෙන මූල ධර්ම දන්නේ නැති නිසා. කොයි එකෙන් පටන් ගත්තත් අනිත් එකට යනවා. හැබැයි ඒකල වෙලා ආයෙ මෙතෙන්ටත් එනවා. නිකන් හරියට රවුමක් අරගෙනකොට උතුරු දිහා බලන යන වෙලාවක් තියෙනවා. ආයි දකුණු දිහා බලන යන වෙලාවක් තියෙනවා. පෙරුවන් සරණයි. පෙරුවන් සරණයි. හරි දැන් ඉතින් අපි අපේ කතාව ඉවරයි අපි දැන් නතර කරන්න හදන්නේ දැන් 9:00 මාරයි වෙලාවයි කොහොමද සමිනාත අපි පාසල පින්නේ ලේඩ සබෝන්සේ නමස්කාර කරනවා. ඔව් අතිපාසල වැඩි උඹලා උඹලා ඒක පහණෙන් එළිය බලන්න. අතිපාසල කියන නම දාගෙන නාකියෝ නාකියෝ නාකිච්චෝ මේ පාටි දානවා. හොඳයි මේක හොඳ අත්දැකීමක් කාටත් වගේ දැනගන්න පුළුවන් මේ සාකච්ඡාවෙත් විවිධත්ව එකතු කරන්න පුළුවන් ඕනම කෙනෙකුට. අපි ඕගොල්ලන්ට සමු දෙනවා මේ ආදර්ශය ලෝකෙටම ගෙනියන්නයි කියලා. තෙරුවන් සරණයි ආව ප්‍රශ්න හොඳයි අපි සතුටු වෙනවා තෙරුවන් සරණයි සමු දෙනවා තෙරුවන් සරණයි දැන් අපි එහෙනම් සියලු දෙනාම සම්බන්ධ වෙලා ගිය කට්ටියත් වෙනුවෙන් ඔක්කොමලා වෙනුවෙන් එත්තවතා ආදී ගාථා සජ්ජායනා කරලා පිටපැමිණීම කරනවා